අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් බ්‍රහස්පතින්දාවකටයි පත්ලාදී අපි සම්ප්‍රදාන කුලව නිසන්වණේ සතිපතා පවත්වන ධර්ම දේශනාවට අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ <clears throat> සම්මා සම්බුද්දස්සේ <clears throat> ඉද බික්කවේ අසුතවතෝ පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මේ අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීවිතෝ සබ්බතෝ සබ්බං සබ්බං සබ්බතෝ සංජානාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් මේ දවසේ මාතෘකා පාඩේ උද්දුත කරගත්තේ සබ්බ ධම්ම මූලපරියාය කියලා අංගුත්තර මජ්ක්‍ධිම නිකායේ මුලින්ම සඳහන් වෙන සූත්‍රය. ඉතින් මේ සූත්‍රේ කීපාතකින් වැදගත් වෙනවා. අපි හැමදාම ධර්මදේශනා පටන් ගන්න ඉස්සෙල්ලා ඒ සමස්තයක් වශයෙන් සූත්‍රය මතක් කර ගන්නවා අපේ අවධානය වැඩි කර ගැනීම සඳහා. මේ සූත්‍රයේදී මේක සරුවච්චන් වහන්සේ විසින්ම කත්තු කම්මේතා ඥානයකින් <clears throat> තමන් වහන්සේ විසින් හිතලා ඉදිරිපත් කරන සූත්‍රයක්. ඒ නිසා ත්‍රිපරිවට්ට දේශනාවක් හැම ශික්ෂාවක්ම මේක ඇතුල් වෙනවා. ඒක නිසා ඒක සම්පින්ඩණය කරලා දක්වන දැක්වීමක්. දෙක මේක මේකට අර්ථකථන සැපීමේදී අටුවාචාරින් වහන්සේලා සෑහෙන අපහසුකටපත් වෙලා තිනවා ඒක විශ්සර කරගන්න බැරි තරම්. ඒ තරම්ම විරසක ගතියක් පේන තියෙනවා සම්ප්‍රදාන කුල බුද්ධ ආගමත් එක්ක බලනකොට. ඒ නිසා දේශනා સમાප්තියේ අහගෙන හිටපු සංඝයාටත් එච්චරම සතුටක් ඇති වෙච්ච ගතියක් පේන්නේ නැහැ අනික් සූත්‍ර වගේ නෙවෙයි. ඒත් කෙසේ නමුත් යම් වටිනාකමක් දැකලා මජ්ක්‍ධිම නිකාය සංඝාය සජ්ජායනා කරන සංගීතීකාරක මහරහතන් වහන්සේලා මේක මුලට තියලා තියෙනවා. ඉතින් මේ මෑත ඉතිහාසයේ අවුරුදු 20ක 30ක විතර ඉඳලා විශේෂයෙන්ම දර්ශනීය පැත්‍ර කල්පනා කරන භාවනා කරන ඇත්තෝ මේ සූත්‍රය වැදගත් මෙන්ම කොන් වෙච්ච ගතියක් තියෙන්නේ මොකද කියලා හොයන්න පටන් ගත්තා. ඒ නිසා ගොඩක් ඒක සම්බන්ධව මත අර්ථකතන ප්‍රායෝගික පැති හෙලි වෙන්න පටන් ගත්තා. ඒ අපි ඉපදිච්ච කාලේ ලෝකේ ඇති වෙච්ච දෙයක්. ඉතින් ඒක නිසා අපි ඒ සූත්‍රය ගැන සාකච්ඡා කරනකොට අටුවා මතේ නොගන්නව නෙවෙයි නමුත් අපි අපි භාවනා කරලා ලබාගත්ත එහෙම නැත්නම් අනිකුත් සූත්‍ර උද්දෘත කරමින් මතු කර ගන්න බලනවා මේකේ තියෙන අර්ථය. ඉතින් සරුවච්චන් වහන්සේ මේකෙදී ලෝකයා නැත්නම් සමස්ත ප්‍රජාව හතරකට බෙදනවා. හතරකට බෙදලා ඒ හතර මේ කියන කාරණා 23 දිහා බලන හැටි. ඒ නිසා ඒක අමුතුම දෘෂ්ටි කෝණ රාශියක් බුදුජානනාංශයේ ගෙනහැර දක්වනවා. තමන් වහන්සේ ඒ පෙළපති ඉහළම කෙළවරේ ඉඳගෙන බණක් නාහපු සත්පුරුෂයෙක් නොදැක්ක සත්පුරුෂයෙක් ආශ්‍රය නොකරපු ඒ පිළිබඳ කිසිම හික්මීමක් නැති පසුකාලීන අන්ධ පෘ탁ජනයයි කියලා හඳුනාන් කරපු කෙනාගේ පැත්තෙන් මේ පෘථිවිය කියන්නේ මොකද්ද ගින්න කියලා කියන්නේ මොකද්ද ජලය කියන්නේ මොකද්ද වාතය කියන්නේ මොකද්ද කියන වගේ පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ ධාතු වලින් පටන් අරගෙන අවසානයේ පෘථග්ජනය නිවන කියන්නේ මොකද්ද කියලා දැන දක්වම මාත්‍රිකා 23ක් ගෙන අර දක්වනවා. ඒ දක්වලා ඒක ඒක කාටත් තේරෙන දේ. ලෝකයා වැඩි හරියක් ඉන්නේ එතන. ඊට පස්සේ ඒක සුතවත් ආර්ය ශ්‍රාවක ආර්යයන් වහන්සේනවා දැකපු ආර්ය ධර්මයේ හැසිරිච්ච ආර්ය ධර්මයේ විනේන වෙච්ච කෙනා කොහොමද ඒක දිහා බලන්නේ නැත්නම් සත්පුරුෂයන් දැකපු සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන කෙනා මේ පට වියාපෝ තේජෝ වායෝ වශයෙන් දක්වන මේ කොටස් මේ ලෝකේ තියෙන සංකල්ප 23ක් දක්වනවා. දක්වලා කියන එයා කොහොමද මේක බලන් උත්සාහ කරන්නේ මෙතෙක් කල බලමින් හිටපු සම්ප්‍රදාන කූල ක්‍රමයට විනස්ස හැසිරෙන්නෙක් විදිහට සමහර විටක මේ කල්යාණ සප් කල්යාණ පෘ탁ජනය කියලා කියනවා මේ කෙනාට. යනිතර ආර්යයන් වහන්සේලා ඉන්නවා කියන එක පිළිගන්නවා. ආර්යයන් වහන්සේලාගේ පැත්තට යන්න හැසිරෙනවා. ඒ ඒ ධර්මයේ මම දක්ෂ වෙන්න ඕනයි කියලා එයා පිළිගන්නවා. මේ මනුස්ස ලෝකේ තිරිසනුන් ඉන්නා වගේ මේ අනිකුත් කටයුතු කරාට අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ආර්ය ධර්මයේ හැසිරෙන්න ඕනෑ කියලා දන්නවා. සත්පුරුෂයෝ කියලා જાතියක් ඉන්න බව දන්නවා. ඒ ධර්මයේ හැසිරෙන එක අමාරු බව දන්නවා. හැබැයි උත්සාහයක් කරලා තියෙනවා. අන්න එවැනි කෙනා මෙවැනි ධර්ම කොටාස කොහොමද දකින්නේ? ඊට පස්සේ මේ ශේක ප්‍රතිපදා කෙලපත් කෙලපැමිණිච්ච මේ සිකප්පත රහතන් වහන්සේ නමක් වුණාට පස්සේ අමුතුවෙන් දකින්නේ ඔය 24 23මයි දකින්නේ හැබැයි ඒ දකින්න ස්වරූපේ කන්දක් උඩ ඉඳලා ගම දිහා බලනවා වගේ ගමක ඉඳලා කන්දක් දිහා බලනවා වගේ කන්ද නගිද්දි කොහොමද ගමයි කන්දයි පේන්නේ ඊට පස්සේ කන්දේ මුදුනටපත් වුණාට පස්සේ ගම දිහා බලනකොටයි කඳු මුදුන දිහා බලනකොට කොහොමද පේන්නේ. ඊට පස්සේ මේ සියල්ලම දක්නා වූ දන්නා වූ සරුවඥන් වහන්සේ මේ සංකල්ප දිහා මේ සන්දර්භය දිහා බලන හැටි. ඉතින් මේකෙදි ඇත්තටම අර මේ කියන මාත්‍රකාතිකේදී රහතන් වහන්සේ ਸਰවචන්සේ බොහෝ දුරට සමානයි. නමුත් ਸਰවචන්හන්සේ අර සවාසනා සකලක්ලේශ දුරු කරපු නිසා ඒක හෙලිකිරීමේ විශාල පිරිසුදුකමක් තියෙන සරුවත් යනාස්තකේ. ඒ වගේම මහා ප්‍රඥාවෙන් අර අන්ධ පෘතජ්ජනයට පවා අහක දාන්න නැතුව නිදර්ශනයකට අරගෙන අන්ධ පෘතජ්ජනයාගේ දෘෂ්ටි කෝණයත් සරුවත් යනාස්තේ ඉදිරිපත් කරන සභාවට මෙන්න මෙහෙමයි මම අන්ධ පෘතජ්ජනෙක් ඉන්න කාලේ දැක්කේ මට දැන් පේනවා අන්ධ පෘතජ්ජනය මේක දිහා බලන්නේ මෙහෙමයි ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. ඒක තන්නේ කරම ඔළුවෙන් හිටගත්තු දර්ශනයක්. නමුත් ඒක තේරුම් ගන්න තු ඉහළට යන්න බෑ. ඉතින් ඒ අනුව අපි මේ සංකල්ප රාශියක් කතා කරමින් කී පාර ඒකත්ත කියන පදේ ගත්තා. අද සබ්බ කියන පදේ ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ලෝකේ එදා ඉඳලම සරෝජන්සේ පහළ වෙන්න ඉස්සලා ඉඳලම මේ සමස්තය පද්ධතිය සර්ව කියන පදේ තිබුණා ඒක බොහෝම ගෞරවයෙන් බොහොම ආගමානුකූලව ඉහලින් තියලා පිළිගත්තා මේ සියල්ල මවන් ලද්දේ සර බලධාරි දෙවියන් වහන්සේ විසින් ඒ නිසා ඒක සමස්ත දේව නිර්මාණයක් ඒක කෙරෙහි අත තියන්න යන්න එපා ඒක ශ්‍රද්ධාවෙන් බාර ගන්න. ඒ නිසා මේ සබ්බ කියන පදය කොයි වෙලාවක හරි කෑවට බිවට පස්සේ මනුස්සයට කල්පනා වෙනවා. කන්ට බොන්න නැති වෙලා වෙන්නේ නැහැ. නැඳුමක් නැති වෙලා වෙන්නේ නැහැ. ඒ ලගින්න පොලක් නැත්නම් එන්නේ නැහැ. ලෙඩ වුණාට පස්සේ එන්නේ නැහැ. නමුත් කොයි වෙලාවක හරි කන්න ටිකක් හම්බුණාට පස්සේ විවේකයක් වෙච්ච වෙලාවක අඳින්න එකක් ලෙඩක් දුකක් අඩු වෙච්ච වෙලාවේ එනික කල්පනා කරලා බලනවා දැන් මේ මම මේ ලෝකේ ජීවත් වෙනවා. දැන් මට මේ මේ දේවල් ඉෂ්ට කරගන්න අවශ්‍යයි. ඒකට කිසිම සහයෝගයක් ලෝකේ නැහැ. ඒ ඒකන ඒ ඒ කෙනාගේ ආසාවන් ඉෂ්ට කරගන්න ඔලමුල නැතුව හැසිරෙනවා. ඉතින් ඒ නිසා බලනකොට එක එක්කෙනෙක් ජීවත් වෙන තමන්ගේ ලෝකේ. විශ්වය කියලා එකක් නෑ මේකේ යුනිවර්ස් නෑ මේකේ මල්ටිවර්ස් තියෙන්නේ එක එකන හදාගත්ත සබම්බෝලයක් ඇතුලේ ජීවත් වෙන්නේ. ඉතින් තේරෙන්න පටන් අර ගන්නවා මේකේ මම වගේමයි හැබැයි මම නෙවෙයි. මම මගේමයි ආසාවතින් මගේ ආසාව නෙවෙයි කිසිම කෙනෙකුට ලෝකේ අනිත් කෙනාට තියෙන්නේ. මෙන්න මේ අතර බලනකොට මේ සමාන ගති සහ විරසක ගති වගේක් තියෙනවා. කවම කවදාකවත් මේ ඝර්ෂණ ඉවර වෙන්නේ නැහැ. හැමදාම යනවා. ඒ නිසා මේක මේ මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. එහෙම නැත්නම් කවුරු හරි මේක මේ පද්ධතිය මේ මවන ලද්දක්ද මේ සමස්තය අත්තට මුත්තර කිත්තර කිරි කිත්තර දත්තර පනත්තර කිරි කැමුත්තර තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. මා යම් වෙලාවක හිත විවික වෙච්ච ගාමෙතෙන්ද යනවා ගිය ගමන් උන්මත්තක වෙනවා. ඉවරක් කරන්න බෑ. අනිවාර්යයෙන් මම දන්නවා මගේ දෙවෙනි પરම්පරාවලත් මේක සිද්ධ වෙනවා කියලා. මොකක්ද මේ සබ්බන් කියලා කියන්නේ? මොකක්ද මේ සමස්තය කියන්නේ? ඒක හැම වෙලාවෙම දෙයයන්ට හේතු කරලා ඒක මේ અભේද්‍ය වස්තුවක්. ඒක විශ්විත නිර්මාණයක් ප්‍රශ්න කරන්න යන්න එපා. ප්‍රශ්න කෙරුවොත් නිර්මාතෘවරයා ඔබ සදාකාලික පායට යොමු කරනවා. ඔබට අයිතියක් නැහැ. ඔබ නිර්මාපක නිර්මාපක විසින් නිර්මාණය කරන ලද්දක්. ඒ නිසා නිර්මාණයට නිර්මාපකයාගේ නිර්මාණය පිළිබඳව මත ප්‍රකාශ කිරීම හෝ විමසා බැලීමේ අයිතියක් නැහැ. ඒක නිසා සද්ධාව ඇතුව සමස්තය පිළිගන්නව ඇර සමස්තය කපා කොටා බැලීම නිර්මාපකයට කරන නිග්‍රහයක්. මේ නිසා මේ බුදුජානනාංශේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේ සමස්තය ගැන කතා කරන අය වෙන වෙනම ආගම් හදාගත්තා. බහුදේවවාදය, ඒකදේවවාදය හදාගෙන කතා කරා මිසක්කා මේ දෙයයන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද්ද කපා කොටා බැලීමේ විභජ්‍යවාදය එහෙම නැත්නම් විග්‍රහ කර බලන ගතිය තිබුණේ නැහැ. තිබුණ හැම කෙනාම අමානුෂික විදියට වදදීලා මරලා දැම්මා. අවාසනාවන්ත විදියට මරලා දැම්මා. මේ දේව නිර්මාණයට විරුද්ධව යනවායි කියලා. ඒගොල්ලන්ට වද දෙන්න හදපු යන්තර තාම තියෙනවා බටහිර. යම් හේයකින් මේ සමස්තය පිළිගන්නේ නැතුව සමස්තය පරීක්ෂා කරන්න ගියොත් විමසුන් නුවණට ලක් කරොත් ගවේෂණය කළොත් දිව්‍යන් වහන්සේ වෙනුවට පූජකයෝ නිර්මාණයට සහ නිර්මාපකයට කරලන හානියක් විදියට ඊටාම දරුණු වද දීලා මරලා තිනවා ප්‍රසිද්ධියේ අනික් අයට පේන්න මේක කරන්න යන්න එපා. ඉතින් මේ නිසා පුදුමාකාර බයක් තිබුණා මේ සමස්තය ගැන කතා කරනවා මිසක් සමස්තේ පතුරු ගහලා බලන්න එපා. විස්තර කරලා බලන්න එපා. විභජ්‍යවාදයකට යන්න එපා කියලා. ඉතින් මේ මවාගත් ක්‍රමේ ඉන්දියාව පැත්ත ගත්තොත් ඒ බමුණෝ ඒ ඒ සමස්තය පිළිබඳ අයිතිකාරයෝ බාටපත් වුණා, පූජකයෝ බාටපත් වෙලා ඊට පස්සේ අනිකුත් කුලයන්ට කරදරයක් වුණොත් අපි ළඟට ඇවිල්ලා කියන්නේ අපි යාගොහම පවත්වන මිසක්කා වෙන මොන හරි කරන්න යන්න එපා කරන්න ගිය ගමන් මේ දේවවාදයට විරුද්ධ වෙනවා සමස්තයට විරුද්ධ වෙනවා නිර්මාපකයට විරුද්ධ වෙනවා කියන මේ මතය තමයි ඉන්දියාවේ තිබිලා තියෙන්නේ. ඉතින් ඔය සිද්ධාර්ථ කුමාරයත් අවුරුදු 16 අතර 26 වෙනකන් ওই ටික හොදවට හදාarලා තිනවා. මේ කිදිටම මේ බමුණේ ගින්නගෙන හොඳට හදාarලා තිනවා. කොහමරි එහෙම දැනුමක් නැහැ, පුළුවන්කමක් නැහැ කියන එක ලෝකෙ පැතිරලා තිනවා සුකුමාර කුමාරකෙක් කියලා. ඒ නිසා යසෝදරාව දෙන්න අකමැති වුණා. මේ ගෙවල් ඇතුලේ හැදිච්ච පින්න පුල් ගෙඩියක් වගේ තියෙන මේ මේ කුමාරයෙකුට ගෑණියක් තියානින්න බෑ කියලා. ශිල්ප දක්වන්න සිද්ධ වුණා සිතාර්ථ කුමාරයාට ඔය අඹේනිය දිනා ගන්න. ගෙදර ගෑණි දිනා ගන්න. ඒක මේ කතාවට අදාළ නැහැ. කෙසේ නමුත් හොඳට ඉගෙන තිනවා සංජය කියන බ්‍රාහ්මණයා ගාව මේ සර්ව මිත්‍ර බ්‍රාහ්මණ ගා මේක ඔක්කොම ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට මොකද තේරෙනවා ඒකේ කෙලපැමිනුවත් මේකේ මොකද්ද අඩුවක් තියෙනවා. මේ බත් එකේ ලුණු නැහැ. මොකද්ද අඩුවක් තියෙනවා. ඊට පස්සේ තමයි මේ ඒ ඒ අඩුව ලුණු අඩු වෙන්න හේතුවකුත් තියෙනවා මේ රජුරෝ යන්න දුන්නේ මාලිගාවේ ගේට්ටුවෙන් එළියට. ඒ මොකද මේ නිර්මාණයේ තියෙන ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැක්කනම් මේකද නිර්මාණය කියලා පේන්න ඉඩ තියෙන නිසා. ඉතින් ඒ නිසා ඒ සමස්තයේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳෙක් නැති අන්තපුරයක් තමයි මවාගෙන හිටියේ. දැන් මේක අපිට පේන අවුරුදු 2600 කට ඉස්සල් එකක් කියලා. 2600 නෙමෙයි දැන් 2620 ගණක් විතර වැඩි වෙනවා. අද බටහිර ලෝකේ නගරයකට ගියාම ඕක තමයි නිර්මාණවාදීන් හදලා තියෙන්නේ. කිසිම ලෙඩෙක් පේන්න නැහැ නගරයක. ලෙඩ මහල්ලෙක් පේන්නේ නැහැ, මලකඳක් පේන්න නැහැ. මල කඳක් ගෙදෙට්ට ගේන තහනම් ඒ ආමංගල්‍ය අධ්‍යක්ෂකගේ තැනට යන්න ඕනේ එතෙන්දි කියලා යන මිසක මල කඳක් ගෙදෙට්ට ගේන්න ඥාතින්ට අයිතියක් නැහැ. ලෙඩෙක් හිටියොත් ගෙදරක ගෙදර මිනිසුන්ට විරුද්ධව නඩු යා අනිවාර්යයෙන්ම කෝරකේට බාර දෙන්න ඕනේ ඉස්පිතාලට දෙන්න ඕනේ. මහල්ලෝ ඉන්න බෑ. ඒගොල්ලන්ට වෙනම මහලු මඩම් තියෙනවා. නගරේ ඉන්නේ කුරංගනාවන් සහ පුරවැසියන් පමණයි. හරිම ලස්සනයි. ඒක මේ බුදුම ලස්සනට හල් තිනවා නාර නිර්මාණ ශිල්ප ජල තටාකද මහල් මාලිගාවල්ද පිරිසුදු වීදිද හරි ලස්සනට තිනවා. ඒ නිසා පෙන්වලා තියෙන මෙන්න නිර්මාණي. කැමති නම් එන්න. අපේ කට්ටියත් වෙන ස්වර්ගයක් කොමඩද කියලා ඔන්න බටහිර ගියා. ඉල බැලින්න මේකත් ලෝකයක්ද හර්ෂමානික් කියලා හිතෙනවා යකෝ හාකි ලෙඩෙක් නෑ, මලකඳක් නෑ, පැවිද්දෙක් නෑ, හරිම ශෝක්. හැබැයි ඉන්න හරියක් ඉන්න පිස්සෝ. 140ක් බෙහෙත් බොන පිස්සෝ. 120ක් විතර ඉන්නවා සාමාන්‍යයෙන් වහා කණ්ඩ ඔන්න මෙන්න ඉන්න කට්ටිය. අනික් මිනිසුන්ට පේන්න පටන් අර ගන්නවා මේක මේ අපායේද ලෝකෙද අපිට ගියාම නම් පේන්න තියෙන බුරමකාරයෙක් හරි ලංකාවේ මිනිස්සෙක් හරි අපි වගේ බයියෙක් කියොත් අම්මද බොල මේකත් මේ දුප්පතුන් නැති ලෝකයක්. මේක තමයි සුද්ධෝදන රජුරත් මවල දුන්නේ. මොකද ඒ කට්ටියට මේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දේ දැකීම ඉතාමත්ම දුර්භාග්‍ය සම්පන්න දෙයක්. ඉතින් මින් මේ සමස්තේ සමස්තේ වශයෙන් හඳුනාගත්තොත් සබ්බන් සබ්බතෝ සංජානති හඳුනාගත්තොත් එයා ඊට පස්සේ සබ්බං මඤ්ඤති සබ්බේන මඤ්ඤති සබ්බතෝ මඤ්ඤති සබ්බං මේති මඤ්ඤති කියන පිස්සු හතරක් ඔලුවට එනවා. මේ සමස්තේ සමස්තේ වශයෙන් බාරගත්තොත් ඕ දෙයන්නාච කෙනෙකුට අර මේක මවන්න බෑ. පොඩි පොඩි සෙල්ලමක් නෙවෙයි. සියල්ලටම කලින් ඇවිල්ලා හොඳම මොළයකින් තමයි මේක කරලා තියෙන්නේ. හැම සම්බන්ධතාවක් හරියටම හදලා තියෙනවා කියලා අර සර්වය සමස්තේ පිළිගන්න. ඊට පස්සේ ඒ දෘෂ්ටි කෝණයෙන් බලපුවාම වෙනවා මේක බාරගත්තේ නැති මිනිස්සු අසද්ධාවෙන් අර කවුස්සනවා මේක කවුස්සනවා විද්‍යාත්මක පරිශ්‍රණය කරනවා පිස්සෝ මේ සර්වේ පැත්තෙන් ගත්තා ඉවරනේ තියෙනවා සිට කීයක් කරේ ගතමනාවක් දීලා ෂේප් එකේ හිටියනම් උදේ ඉඳලා හඳ වෙනකන් ඔය යටත් චෙක් විතර ජීවත් වෙන්න පුළුවන් සබ්බං සබ්බතෝ සබ්බේන ඒක පංචමී විභක්තියට දාලා ඊට පස්සේ මේ සර්වය මගේ කම් කිසි කෙනෙක් පිළිගත්තේ නැත්නම් ਉਹ මරන්න ඕනේ දෙන්නාසේ පිළිගන්නේ නැත්නම් නැති කරන්න ඕන. ඉතින් ඒක ඊට පස්සේ අර ඒක මගේ කරගෙන පුදුමාකාර කුරුස යුද්ධයි নানা ආකාර සෙල්ලම් ටිකක් යනවා. ඉතින් අන්න මේ ගතිය බුද්ධ ආගම්කාරයල කොච්චර ගිහිල්ලා තියෙනවද කියලා බැලුවොත් දේව නිර්මාණයට වඩා අද බුද්ධඝම පිළිලි බෝ වෙලා. ඒ බෝවීම නිසා මේ සබ්බම් පැත්තෙන් කල්පනා කරනවා. සබ්බය සබ්බතෝ කල්පනා කරලා ඒක මගේ කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේ වැඩේ නොවීම පිණිස ලෝකානුකම්පාවෙන් ලෝකහිතාය ਸਰුවචනාංශ දීපු උත්තරේ මොකද්ද කියලා බැලුවොත් ඒක වැටෙන්නේ සීක පුද්ගලික පැත්තට. මේ සමස්තේ පිළි අර ගන්න ඕව බුද්ධ ආගම තමයි හරිම එක. වෙන මොනම දෙයක්වත් කරන්න එපා වෙන බව බලන්නත් එපා මේකම බලාපන් කියලා මේ අපිට මේ බෞද්ධ නායකයෝ කිව්වට සරුවචනාංශ එහෙම කියලා නැහැ. සරුවචනාංශ කියලා තියෙන්නේ කොයි එකත් විමසුන් නොසෙන් බලන මේ විමසුන් නොවන කියන එක තමයි මේ සබ්බන් කියන එකට තියෙන අභියෝගය. මේකට කියනවා විභජ්‍යවාදී කියලා සරුවචනාංශේ. අපි ගත්තොත් මේ ලෝකයේ වෙනුවට දැන් මම සමස්තයක් කියලා, පුද්ගලයා සමස්තයක් කියලා ඒ සමස්ත පුද්ගලයාගේ නිර්මාපකයෙක් ඉන්නවනම් මේ සමස්ත පුද්ගලයාට ස්වච්ඡන්දයක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. මට මගේ ජීවිතේ සංවිධානය කරන සහ හසුරුවා ගැනීම හැකියාවක් තියෙනවද නැත්නම් 100%ක්ම දෙයන්න ආශයකද කියලා. ඉතින් මේක තමයි දිගටම ගෙනාවේ. ඊට පස්සේ ඇක්වයිනාස් කියන පියතුමා විතරක් කිව්ව නෑ ස්වච්ඡන්දයක් කියලා එකක් තියෙනවා. කෙනෙකුට තමන්ව තමන් හික්මව ගන්න පුළුවන්කමක් තියෙන නිසා මේක අධ්‍යාපනයෙන් මනුස්සයාට හිතසුව අර්ථ කුසලය අර්ථ සිද්ධි සකස් කර ගන්න පුළුවන් කියලා ඉතාමත්ම අමාරුවෙන් බටහිර කාඩිනල් වර්ග ඇසීමකදී ප්‍රකාශයක් කරා අධ්‍යාපනය දෙන්නවා. ඉතින් ඔක්කොමලා විරුද්ධ වුණා. ඒකට අර සමස්තයට බාධා වෙනවනේ. දෙයන්නාංශයේ 100ක් හොඳට නිර්මාණය කරුවා නම් ආයෙද්දක් ය උගන්වන්නේ. උගන්ලා මොනවද හදන්න තියෙන්නේ? මේ හදලා තියෙන්නේ. කොහොම හරි ඇක්වයිනාශිපේතුමා හරියම පිළිගත්ත කෙනෙක්. අධ්‍යාපනය බාරගත්තා. ඒ නිසා එතුමන්ට කියනවා අධ්‍යාපනයේ පියතුමයි කියලා. ඒගොල්ලෝ දන්නෙත් නැහැ ඊට කලින් බුදු කෙනෙක් පහළ වුණා බුදුරජාණන්සේ සරුවච්චයි කියන එක දන්නෙත් නැහැ තරම් අන්ධ බාල ජනතාවක් අතරේ මේ පිළි අරගත්තා ඊට පස්සේ ස්වච්ඡන්දය ආවා. ස්වච්ඡන්දය කියලා කියන්නේ මේ සමස්තය විග්‍රහ කර බැලීමේ තියෙන හැකියාව. ඉතින් මීට පස්සේ මේ සමස්තයට ඇඟිලි ගහලා බලන ගතිය. සමස්තය විවේචනය කරන ගතිය. සමස්තය පතුරු ගහලා බලන ගතිය. සමස්තය විසුතු කරලා බලන ගතිය පොඩ්ඩකට ඉඩ හම්බුණා ඔය එකොනයිස් පිටුමල පස්සේ. ඉතින් අධ්‍යාපනය දුන්නාට පස්සේ පේන්න තිබුණ ඇස්සලා ඉස්සලා හොඳ ගතියක් දැන් අධ්‍යාපනයේ ලැබපියුන් විතර අමනයෝ જાතියක් නැහැ. අධ්‍යාපනයේ ඉහළට යන්න යන්න යන්න යන්න අමන වෙනවා. මොකද බයලජ්ජා පලාහතකවත් නැහැ. ඒක නෙවෙයි හැබැයි කතාවේ තේමාව. මේ කතාව කියන්න ඕන අපිට තේරෙන්න අපිට ස්වච්ඡන්දේ තිබ්බත් නැතත් අනා ගන්නවා. ඒ කවුරුත් අනල තිබ්බ නිසා නෙවෙයි. මේ සමස්තේ පතුරු ගහලා බලන්න තියෙන අකමැත්ත. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ පුද්ගලයා කියන නැත්නම් මමයා කියන නැත්නම් මේ ඇත්ත කියන නැත්නම් මේ ඇත්ති කියන දේ 32ට කඩලා බලනද ඇත්ති සහ 32යි අතර තියෙන වෙනස්කම. අපි ලෝකේ ඉන්න පංචකල්ලාණයක් අරගෙන කේසාලෝමානකා දන්තා තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මිච්ඡං වශයෙන් කපල බැලුවොත් ඔය සමස්තය එකතු කරුවාට පස්සේ මේක සියල්ලගෙම සුන්දරී කාගේ සුන්දරී වුණාට කෙස් ගහක් අරගෙන බලන්න ඇඟේ තියෙන ලෝමයක් අරන් බලන්න නියපොත්තක් කරන බලන්න ගලවලා දතක් කරන් බලන්න හං කෑල්ලක් කරන බලන්න ඕකේ මොනම කල්යාණයක්වත් තියනවද කියලා කර කියන අසුචි කියන වචනේ බුදුහාමුදුරු පාවිච්චි කරනවා අසුචිනෝ පච්චවෙක්කති සමස්තයක් ගත්තාම රූප සුන්දරී වැග්ගිරෙනවා ලස්සන දැක්ක දැකතුරගේ ධන මන පිනවන සුළුයි. කෑල්ලක් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒක නිසා මේ සමස්තය කියනකොට ජනපද කල්යාණේ මතක් වෙන හැටි එක්කෙනෙක් ගත්තොත් කේසාලෝමානකාදන්තා වශයෙන් ගත්තාම මේකේ අසුබයක් පැහැදිලි වෙන හැටිත් දැකීම ඒ ජනපද කල්යාණට නිග්‍රහාවක් වගේ තමයි සාමාන්‍ය බැලු බලපට පේන්නේ. ඒ වගේම නිර්මාපකයෙක් ජනපද කල්යාණේ මැව්වනම් ඒ නිර්මාපකයට නින්දාවක් වෙනවා. සරුවචාන්සේ දෙකම අයින් කරලා කියනවා. කපල බලපං, කොටල බලපං, විභජ්‍ය කරලා බලපං ඔය කියන සමස්තේ වටනාකම තියෙනවා කියන. ඉතින් ඒ බුරුම පන්දි ස්වාමීන් වහන්සේ කියනවා බෙන්ස් කාර් එකක් කරගන්නයි කියලා. ඒකින් බොහෝම ආරස්සාවත් හොඳයි, සැප පහසුවත් හොඳයි. ඔක්කොම තියෙන නිසා ටිකක් ඝනක්. ඉතින් මේක අඹ ගෙඩිය වගේ ගෙඩිය පිටින් ගත්තම කොතනකරි ගෑරේජ් එකට ගිහලා මේක කෑල්ලෙන් කෑල්ල ගලවලා බලන්නයි කියලා. බුදුජානක කියපු රත උපමාව. කෑලි ටික ගැලෙව්වට පස්සේ අඩු ගානේ පොඩි ළමයෙකුට සෙල්ලම් කරන්න තරම්වත් කෑල්ලක් හම්බ වෙනවද කියලා අහනවා කොච්චර කැතද කියලා අහනවා ගලවපු කෑල්ලක ස්වභාවය මජං ගෑවිලා කිසිම හැඩයක් නැහැ කෑලි කෑලි වල සමස්තයට ගත්තට පස්සේ ලක්ෂ 300යි ඒරොඩයිනමික්ස් තියෙනවා පෙනුම තියෙනවා පේන්ට් එක තියෙනවා ගලවලා බැලුවොත් ඒ ගතිය නැහැ. ඉතින් ඒ නිසා විභජ්‍ය වාදයට එක්ක සමස්තය උගන්වපු එකම ශාස්ත්‍රුන් වහන්සේ සරුවචනාංශය විතරයි. ඒ නිසා බුද්ධ ආගම විදුහුරුයි කියලා කියනවා. විද්‍යාව විද්‍යාව කියලා කියන්නේ එකක් කරන කපල බලන එක. කඩලා බලන එක කඩලා බලපුවාම ඒ ඒ කඩලා බලපු කෑල්ලක ලක්ෂණ රස වශයෙන් හෝ සටහන් ආකාර ඕන තැන ඕන කෙනෙකුට සමාන වෙන්න ඕනේ. ඒක තමයි විද්‍යාවෙන් යමක් ඔප්පු කරනවා කියන්නේ. මොකක් හරි කවුරු හරි කපල කොටලා බැලුවට පස්සේ ඒ කෙනාට විතරක් නෙවෙයි ඒක සත්‍ය වෙන්නේ ඒ තැනට විතරක් නෙවෙයි ඒක සත්‍ය වෙන්නේ ස්ථාන වේලාවට විතරක් නෙවෙයි සත්‍ය ඕන තැනක සත්‍යයි අන්න ඒකට කියනවා විදුහුරුයි කියලා මෙන්න මේ විදුහුරු භවය එන්නේ මේ සබ්බතෝ කියන එකේ අනිත් පැත්තට ගිය කෙනාට ඒ නිසා බුදුරජාණන්සේ විභජ්‍යවාදයකට ඉඩ දුන්නා හැබැයි ඉතින් ඒකට බෞද්ධච්චර කැමති වෙන එකක් නෑ නමුත් සත්‍යක් තියෙනවා බුදුජාණන්සේගේ සමකාලීනකෝ මහාවීරත් ශාස්ත්‍රීය වංශිකයි. එයත් කපල කොටල බෙදෙන જાති කෙනෙක්. ඒ නිසා මේ ශාසනයත් අද වෙනකම්ම තියෙනවා නිගණ්ඨයන් වශයෙන් සම්බන්ධ වෙලා තියෙන ඇත්ත තමයි. නැත්නම් සීතාම්බර නීලාම්බර වශයෙන් අදත් උපසම්පදා වෙලා ඉන්දියා ඉන්දියාව යන ඕනම බෞද්ධ සිද්ධාස්ථාන ගියොත් ඒක ඒ ඒ ඒ පරිසරය ඇතුළත අනිවාර්යයෙන්ම ජෛන පන්සලක් තියෙනවා. ඒ තරම් මේක ප්‍රසිද්ධයි. එතුමත් ਸਰවචනාංශේ වගේ විභජ්‍යවාදේ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් අද මේ විභජ්‍යවාදයට සහිතව සමස්තය සබ්බතෝ කියන දෙක ගැළපීම එක මනසකට එක පුද්ගලයෙකුට කරන්න පුළුවන් ද කාලයෙන් මේ දෙක වෙන් වෙනවද දේශයෙන් මේ දෙක වෙන් වෙනවද කියලා බැලුවොත් බටහිර මානසික විද්‍යාව ස්නායු විද්‍යාව තන්නේ කර මේ සබ්බ පදයෙන් හටගත් එකක්. ඒ නිසා 1918ටත් ඉස්සරලා ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ මොලේ ඇතුලේ පළු දෙකක් තියෙනවා. දකුණු පැත්ත සබ්බතෝ වම් පැත්ත ඒකතෝ කියලා. වම් පැත්තෙන් බලන්නේ කඩලා කොටලා විග්‍රහ කරලා බලන පැත්ත. දකුණු පැත්ත සමස්තය බලනවා. ඉතින් මේක හෙලි කරගන්න හරියට බය වුණා මොලේ ඇතුලේ දෙන්නෙක් ඉන්න. එකෙක් ගෑනු එකෙක් පිරිමි. පිරිමි එක කපනවා කොටනවා බලනවා පතුරු ගන්නවා. ගෑනු මොලේ සමස්තය පිළිගන්න දරාගෙන ඉන්න කැමැති. අවුරුදු 100 මම හිතන්නේ 50කට පස්සේ විද්‍යානුකූල රිසර්ච් পেපර් එකක් විදිහට මේක එලි දැක්කුවා මොලේ මේ කොටස් දෙක ඇතුලේ තියෙන දෙක පටලැවිල්ල තමයි පිස්සු කියන්නේ ක්ෂීසොෆීනියා කියලා කියන්නේ එහෙම නැත්නම් බයිපෝලා කියලා කියන්නේ. වෙලාවක සමස්තය බලන වෙලාවක ඒකත්වේ බලනවා. ඉතින් මේ දෙක අතර පටලැවෙනකොට මනුස්සයාට වයර් මාරු වෙනවා. මුලින් නරක වෙනවා. නමුත් මේ දෙක ඇතුලේ තියාගෙන ජීවත් වෙන්න පුළුවන් අවුරුදු 120ක්. එක පැත්තක් සමස්තය බලනවා එක පැත්තක් ඒකතෝ කපලා කොටලා බලනවා. දැන් භාවනා කරනකොට බුදුජානන් වහන්සේ මේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා මේ පරිච්ඡින්න බවකින් වෙන්කොට දැකීමේ බවකින් මේ සබ්බතෝ එක තමයි පහර ගන්න. එකක් නැහැ අඩු ගානේ ඕනෙම සංසිද්ධියක නාම රූප කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් ගත්තට මිනිස්සෙක් මේකේ නෑ ඇත්තෙක් මේකේ නෑ ඇත්තියක් මේකේ නෑ තියෙන්නේ නාම රූප නාම රූප කියලා කියන්නේ පළු දෙකක් ඒක අඩු ගානේ ඊටාම කුඩා කොටසෙත් නාම සහ කොටස රූප කියලා කොටස් දෙකක් තියෙනවා නාම වලට තනියම ජීවත් වෙන්න බෑ රූප වලට තනියම ජීවත් වෙන්නත් බෑ දෙක එකතු වෙච්චාම පටලවා ගත්තොත් සබ්බ වෙන්න පුළුවන් නමුත් මෙතන දෙකක් තියෙනවා කියන එක සුත්තමේ වාසියෙන් හරි චින්තාමේ වශයෙන් හරි පිළිගන්න පුළුවන් මනුස්සයාට බලන දෙයක් එක චිත්තක්ෂණයක් බලලා බෑ බැලුවොත් සබ්බ පේන්නේ. නැවත නැවතත් බලන්න බලන්න බලන්න මේ කොටස් දෙකක් තියෙනවද කියලා දෙකට වැඩි වෙනවා දෙක තමයි අඩුම ගන්න තියෙනවද කියලා බලන බැල්මට අපි කියනවා විපස්සනා කියලා කියන්නේ. ඒක විනිවිද දක්න බැල්මක්. ඒක මේ බලන වස්තුවට නිග්‍රහාවක්. බලන වස්තුව කපා කොටා බැලීමක්. ඉතින් ඒ නිසා අපිට ප්‍රේම කරන වස්තුවක් විපස්සනා කරන්න බෑ. මොකද ඒක බලනකොටම අපි සමස්ත වශයෙන් ගන්න කටේ දාන සූපු කරලත් ඉවරයි. එහෙම නෙවෙයි මේක මධ්‍යස්ථ වස්තුවක් අරගෙන ඒක දිහා බලාන ඉඳලා ඒ බලන බලන හැම එකෙම නම් කරන්න දෙයක් තියෙන්න ඕන දෙයකට නමක් තියෙන්න ඕන. ඕකෙන් තමයි කතාව පටන් ගන්නේ. ඒක නිසා අපි දෙයක් නැතුව නමක් හිටින්න බෑ නමක් නැතුව දෙයක් හිටින්න බෑ. මෙන්න මේ දෙක වෙන් කරලා යන්න ගියොත් වස්තු අධ්‍යා බලපුවාම ඒකට ඇලී ගන්නවා අපි. ඒකට ආකර්ෂණය වෙනවා විපස්සනා පැත්තේ. ඒ නිසා අරමුණක් දැස බලාගෙන ඉන්නවා මම මේ කතා කරන්නේ අන්ධ පෘථජ්ජනය ගැන නෙවෙයි. මේ ඊගාවට කතා කරන්නේ. රාමදාසන්සේ පෙන්නන මේකට දෙන ගැලවුම් මාර්ගය දිහා බලනකොට මේක නැති කෙනා පිස්සා. අරමුණෙන් අරමුණට ඔය බල බල බල බල පිස්සු වෙච්ච වඳුරෙක් වගේ හැම තැනම සද්දෙන් රූපෙන් ගඳෙන් රසෙන් පහසෙන් පැන පැන යනවා. එයා සබ්බේ තමයි දකින්නේ. එයාට අර විනිවිද දක්න බැල්මක් කරන්න බෑ. බලනකොටම සහලවනවා. එයා බලනකොටම වෙවුලන්න පටන් අර ගන්නවා මේ හැම තැනම පැලිරි. හැම තැනම පුපුරලා. අපි සිමෙන්තියක් දාලා බලන්න දවස් දෙක යනකොට පැලිටි හුලං ඉර යනවා. පේන්නේ නැති වෙන්න අපි මේ ඔකට මේ ටයිටේනියම් දානවා. දාලා පොලිෂ් කරලා උඩින් වැක්ස් තට්ටුවක් ගන්නවා. හරක පැලිටි පේන්නේ නැති වෙයි. ඔක්කදාක සිමෙන්තියක් නැහැ පැලිටි නැති. මේ පැලිර දකිනකොට හිතෙන්නේ බාස්කේ දුර්ලකමක්. එහෙම නැත්නම් කණ්ණාඩි දෙක දැම්ම නිසා මේ අප්සෙට් එක තියෙන්නේ කණ්ණාඩි එක නැතුව බැලුවනම් හොඳයි කියලා අපි අර සමස්තය බලන්න ආසයි පැලිර දකින්න කැමති නැහැ. ඒක නිසා ඕනෙම පිඟම් මැටි භාණ්ඩයක් ගන්න ඒක ටික කාලයක් යනකොට ගැහෙනවා. පැලිරියනවා. ඒ ගැහෙන එක හදපු දවසේ පටන් ගන්න. පස්සේ තමයි කහට ගිහිල්ලා ඔක පේන්න පටන් අරගන්නේ. ඉතින් අපි දන්නවා පරණ ඒ ඒ පළංගාන් තියෙන. නැත්නම් පරණ ගෙවල් වල තිබිච්ච ඒ පිඟම් මැටි බඩු ඒ පැලිරිය යන්න යන්න යන්න යන්න ආශියාකරේ වටිනාකමක් වැඩි. ඒව රත්තරණින් ඒ කැඩිච්චව කෑල්ල රත්තරණින් හදලා gedara සම්ප්‍රදාන කුල බූදලයේ වශයෙන් ජපාන් රටේ පාවිච්චි කරනවලු. පරණ දෙයක් පුපුරලා තියෙන. බිම වැටෙනොත් එimhe කෑලිය නැහැටි පේනවා. හැබැයි ඒක හරි රසලා රත්තරණින් ගාලා ඒක සමස්තේ තියාගෙන ඉන්නවා. ඒක තමයි gedara බූදලේ. හැබැයි ඒක හොඳට පේනවා පැලිරි කවදාරි වැටුනොත් කැඩෙන තැන. ඒ වගේ උප්පත්තියේදී මනුස්සයා මරණයත් එක්ක ඉන්නේ. මරණය ගත්තොත් මේ ජීවිතේ නව නිර්මාණයක් හිතන්න වෙලාවක් නැහැ. මරණය ගත්තොත් අභිවෘද්ධියක් කතා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා අපි මරණය පැත්තකට දාලා සමස්ත පුද්ගලයෙක් කෙනෙක් මේක ජීවත් වෙනවා කියන එක එන්න ඕනේ අපිට පිස්සු කෙලින්න. අපිට හීනමවන්න. අපිට සැලසුම් කරන්න. මේකේ තියෙන්නේ මේ කෑලි කෑලි ඒ කෑලි කැපිලා යන හැටි මැරෙන හැටි දැනටම මේකේ තියෙනවා කෙස් කෙස් වලට යනවා ලොම් ලොම් වලට යනවා දත් දත් වලට යනවා උඹලා කොච්චර රූපලාවන්‍ය මැද කරන දත් මැදගෙන හිටියත් ඕක අන්තිමට ඇට ඇට කෑලි වලට යනවා ඉතින් ඕකේ මොන නිර්මාණයක්ද ඕකේ මොන අභිවෘද්ධියක්ද ඒ නිසා සමස්තයේ බලන හැම කෙනාම නිර්මාණශීලී සමස්තය බලන හැම කෙනාම අභිවෘද්ධිය පතනවා. සමස්තයත් එක්ක ඒකක ඒක බලන කටි කෙනා. කොටස් කරලා බලන එක නා පේන්න පටන් ගන්නවා අසුචි ටිකක් කරන අනන පොඩි දරුවෙක්ගේ සෙල්ලමක් මෙතන යන්නේ. එයා දන්නේ මේ අසුචි භව එක රස්නියයි තමම කක්ක කරගත්ත ගමන් ඉතින් යන කටේ ටිකක් ගා ගන්නවා මූණේ ටිකක් ගා ගන්නවා. ඕක ඉතින් පොඩි කාලේ කක්ක ගා ගන්නවා. අපේ අම්මා ඉන්න කාලේ කියනවා කක්ක කෑවේ නැත්තම් පොඩි කාලේ උලත් පිට රතු පාට වෙන්නේ නැහැ කියලා. මුදල බුලත් පිට කාපු ගමන් රතු පාට වෙන්නේ කක්ක පොඩි කාලේ ඇති වෙන්න කාපු එකට කියලා. ඌ චූ බොණ්ඩත් ඕනේ. කක්ක කණ්ඩත් ඕනේ. දැන් කාලේ උන්නම් ඒව දකින්න නෑ බුලත් tira කන්නෙත් නෑ කට රතු වෙන්නෙත් නෑ කියලා ලිප්ස්ටික් ගන්නවා. ඒ කාලේ මොනවක් අතිබුනේ නෑ. කෙසේ නමුත් මේ පොඩි මේ අඳබාල ජනතාව මේ ලෝකේ සමස්තයක් වශයෙන් අරගෙන ඒකට නිර්මාණ කරන හැටි ආඩවට්ටම් දාන හැටි රූපලාවන්‍ය කරන හැටි දිහා බලනකොට පේනවා මේ හැම කටුකුරුනි ස්වාංශ කියනවා හැමේ ඝනකම ඇංගස්ට්‍රම් එකමාරක් විතර ඇති ඕක විනිවිදින්න පුළුවන් නම් ඕක ඇතුලේ තියෙන එක දැක්කනම් කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ හැම විනිවිදලා දකින්න පුළුවන් නම් ඕකේ ආලිංගනය කරන්න ප්‍රේම කරන දෙයක් තියෙනවද අර හැම විදින විදින තරමටවත් විභජ්‍යවාදයක් නැති නිසා සමස්තයට ප්‍රේම කරනවා වින් කරලා බැලීම ඒක එයාට කරන මහා නිග්‍රහාවක් ඉතින් ඒ නිසා භාවනා යෝගාවචරය අම්මට ප්‍රේම කරනවා තාත්තට ප්‍රේම කරනවා දරුවන්ට ප්‍රේම කරනවා රත්තරන් වලට ප්‍රේම කරනවා ඉඩම් මිනිමුතු හැම එකකදී මේකට ආත්මයක් දාලා ඒකකයක් කරගන්න ඕනේ ප්‍රේම කරන්න. ඒ හිතනක් තියෙන දෙතිස්කුණ පිට ටිකක් දරුණුයි කතාව එතනක් තියෙන හතරමා පුරුෂ භූත කිව්වොත් මොකද හතරමා භූතියෝ දන්නේ නැහැ මේක අම්මගේ ඇඟේද තියෙන තාත්තගේ ඇඟේද දරුවාද කියලා හතරමා භූතියෝ දන්නේ නැහැ පණ ඇති පණ නැති. අජ්ජත් පහිද්දා දන්නේ නැහැ. ඉතින් අර එක තැනක තියෙන සමස්තයක් ගන්න ඒකට ආරූඪ කරන්න ඕනේ සමස්ත නාමයක්. අම්මා, තාත්තා, එතන ජනාධිපතිතුමා, එමෙතිතුමා, එතන දේවදත්ත, එහෙම නැත්නම් හිට්ලර්, අඟුලිමාල මොකක් හරි දාන්න ඕනේ. දැම්මට පස්සේ තමයි අපිට යත් එක සැලසුමක් හදාන්න පුළුවන් වෙන්නේ. එතන මෙතන දෙකේම තියෙන්නේ හතරමහා ධාතුන් කියන එක දැනගත්තන හතරමහා ධාතුන්ට පිහියෙන් අනින්න බෑ. අතරමා ධාතුන්ට එල්ලුම් ගහට යවන්න බෑ. අතරමා ධාතුන්ට ඔටුනු බලන් දන්න බෑ. අතරමා ධාතුන්ට සම්මාන නාභ සත්තාර සම්මාන සිලෝක මොකක්වත් දෙන්න බෑ. ඉතින් ඒක එහෙම තිබ්බොත් මේ ලෝකේ කරන මේ විකඩම් මේ කරන උත්සව මේ කරන පිංකම් මොකක්ක කරන්න හම්බෙන්නේ නැහැ. නිසා අපි කැමති නෑ එහෙම විභජ්‍යවාදීව බලන්න. අපි කැමති සමස්තයක් වශයෙන් අරගෙන එක්කෙනෙක් ඔටුන්න දාලා උඩ නග්ගලා පිළිරුවක් හදලා තින්ත ගගා සෙල්ලම් කරන්න කැමතියි. ඉතින් ඒ නිසා පෘථජ්ජනය හැම වෙලාවෙම මේ සමස්තය හොයනවා. පවුල, නගරය, ගම, රට, ජාතිය, ගෑනු අයිතිවාසිකම්, පිරිමි අයිතිවාසිකම්. ඉතින් මේ සමස්තය හොයනවා කියන්නේම ඒ මනුස්සයා මේ පුදුමාකාර ඒකට සද්ධාවන්ත වෙනවා මිසක් මේක විග්‍රහ කරලා බැලීමකට කැමති නැහැ. විග්‍රහ කරලා ආවොත් එක්ක දෙතිස් කුණ වෙ නැත්තම් වැටෙන්නේ හතර මහා ධාතුන්ට. හතරමහා ධාතුන්ට කියගම ඒක පරමාර්ථ ධර්ම වලට යන්නේ සමස්ත හිතින්ද බෑ. ඉතින් ඒ නිසා කවදා හරි පුද්ගලයෙක් දැනගත්තොත් මේ සමස්තයක් වශයෙන් පිළිගණ්ඩයි අම්මා අපිට ඊසాత ගාලා කියලා දීලා තියෙන්නේ. තාත්තත් අපිට කියලා දෙන්නේ ඉච්චරයි. පන්ති කාමරවලත් කියලා දෙන්නේ ඔච්චරයි. සරුවචනාංශේ විතරක් කියන ඕක ලෝකේ හැටි. හැබැයි උඹලට ගැලවෙන්න ඕන හැම තැනම හුලං ඉරි තියෙනවා. පොඩ්ඩක් හුලං ඉරක් දිහා බලපං. ඒකෙන් ගැලවුම් මාර්ගය තියෙනවා. හුලං ඉර කියලා කියන්නේ මේ සමස්තේ පැලිර. සමස්තේ පැලිලා තියෙන තැන, කැඩිලා තියෙන තැන. ඒක වසංගන්න බෑ. අචං චාහම්දුරු බණ කියනකොට එතන තියෙන වීදුරුවක් පෙන්ලා අහනවා. මේ වීදුරුව පේනවාද? ඔව්. ඔක දවතන වැටෙනවා මොකද වෙන්නේ? කැඩෙනවා. ඒ කැඩෙන ගතිය කැඩුණාට පස්සේ දනු වෙනස්ද කියලා. වීදුරුව වැටෙනාට පස්සේ කැඩෙන ගතිය කැඩෙන්න ඉස්සරලයි කැඩුණාට පස්සේ වෙනස නැහැ. ඕක දැන්ටත් කැඩිලා තමයි තියෙන්නේ. වැටුණාට පස්සේ තමයි ඒක පේන්නේ. නිසා ඔකත් එක්ක වැඩි ප්‍රේම කරන්න යන්න එපා. ඔක වීදුරු. ඔය කෙල්ලෝ ගමේ මේ කලේ වතුර උකුලේ තියාන යනකොට හරි සුන්දර දර්ශනයයි. කොල්ලෝ දැකපන් කියනවා නංගි වතුට්ටිය දීපන්කෝ කියලා. ඉතින් කලේ මෙහෙම නමලා දෙනකොට ඉතින් කොච්චර දෝ වතුර බොනවා කොල්ලා. මොකද්ද බොන්නේ කියලා හිතා ගන්නකො. කෙල්ල මේක දැනගත්ත දවසේ <clears throat> කරලා ගස්සනවා. ඒතර කියන නංගි මැටි කලේ කියනවා. නැංගි දැනගනියක මැටි කල ගස්සන් දැන්න එපා කියලා කියනවා. දෙනකොට වතුර මැටි කලේ නෙවෙයි හොඳයි. ගස්සන වෙලාවට කියනවා ඔක මැටි කලේ උඹත් ඔය වගේ තමයි කියලා. ඉතින් ඒ වගේ මේ ලෝකෙ දිහා මේ ප්‍රේම කරනකොට අපි ආත්ම සංඥාවක් ගන්න හැටි. එක එකක් හා සමස්තයක් වශයෙන් ගන්නම ඕනේ වෛර කරන්න හරි ප්‍රේම කරන්න හරි. යථාභූතේ ලබන්න අර විභජ්‍යවාදී නාම රූප පරිච්ඡේද ඥානෙ. ඒකන පරිච්ඡින්න අවකාශය කිය. අන්තිමට කවදා හරි තේරුම් ගත්තොත් භෞතික විද්‍යාදිගේ ගිහිල්ලා ක්වොන්ටම් ෆිසික්ස් තේරුම් ගත්තොත් හෝ රූප ධර්මයක් කරන භාවනා කරලා ඒක සම්පූර්ණයෙන්ම අරූපෙටනකම් භාවනා කරුවාට පස්සේ තේරෙයි මේ පැලිර වස්තුවට වැඩිය ගොඩාක් ලොකුයි කියලා. පැලිර පැලිරේ තියෙන අවකාශයේ සමස්තෙන් 95%ටත් වැඩි. වස්තුව තියෙන්නේ පහකට අඩු ප්‍රමාණයක්. ඒකයි බුදුසෙන්සේ මේ ශූන්‍යයි කියලා කියන්නේ. තුච්චයි කියලා කියන්නේ සමස්තය බලන කෙනාට පැලිර පේන්නේ නැහැ. පෙන්නත් ඒක මකනවා. ද්‍රව්‍ය විතරයි පේන්නේ. මේ ද්‍රව්‍ය තුල තියෙන අද්‍රව්‍ය දකින්න වෙනම චීන කණ්ණාඩියක් නැහැ. ඒකට තියෙන්නේ මුලින්ම දැනගන්න මේ ද්‍රව්‍ය හැම වෙලාවෙම කලාප වශයෙන් තියෙන්නේ කියලා. රාශියක් එකතු වෙලා හැදිලා තියෙන්නේ. අපි ඒක කලාප කියන විනෝට ඝණය කියන පදේ දානවා දාපු ගමන් ආත්ම සංඥාට වැටෙනවා. ඒ නිසා මේ ඝන සංඥාවෙන් ගත්ත දේ කලාප සංඥාවට දම ගන්නා අතෙක් අපි භාවනා කරන්න ඕන විපස්සනා පටන් ගන්න. හැම තැනම තියෙන කලාප. අපි ඒක සමස්තයක් ඝණයක් කරගත්ත ගමන් අපි ඒකට ආත්මයක් දෙනවා, ඥාන පිරිමකමක් දෙනවා, හරි වැරදි දෙනවා, හොඳ නරක දෙනවා, යුතුය අයුතු දෙනවා, සදාචාර අසදාචාර පෙනවා. කලාපයක් කියලා දැකපු ගමන් සමානංශු රාශියක් එකට හැසිරෙනකොට ඒකට කලාපයක් කියනවා. කලාපයක ඔයි කියන හොඳ නරක නෑ. හරි වැරදි නෑ. යුතුය අයුතු නෑ. මේ ධාතු වලට ඉව නැහැ. ඒ නිසා මේ සදාචාර සම්පන්න කෙනෙක් වස්තුවක් දිහා බොහෝ වෙලා බලන ඉඳලා <clears throat> රූපයක් දිහා බොහෝ වෙලා බලන ඉඳලා එතන තියෙන අංශු රාශියක් එකට හැසිරීමක් හරියට මේ ගමම් මැයි පොදියක ඉන්න මීමැස්සෝ ටික වගේ ඔක්කොම යනවා හැබැයි පොදිය යන්නේ පොදිය කියවට රැළ රැළ විදිහට පියාඹනවා <clears throat> අන්නේ වගේ ගතියක් මිස මේකේ ද්‍රවයක් නැහැ කරකෙන මධ්‍යන ලක්ෂයක් නැහැ ඔක්කොම අසංවිධිතව දඟලන එකක් මිසක් ආ එකතු වුණාට පස්සේ නම් මේ වදයක් තියෙනවා. නමුත් ගමම් මයිපොදි යන වෙලාවේ වගේ මෙන්න මේක දැක්කනම් මේ නිකන් ඈතට වලාව පේන්නේ වලා කුලක් විදියට. ආසෙන්තරාගේ වලා කුල ඇතුළේ යනට හැප්පෙන්න දෙයක් නැහැ. දුමක්, මිරිඟුවක්, ලීලාවක්, මායාවක් මේකේ තියෙන. මෙන්න මේක විනිවිද බලන්ට තියෙන අපහසුකම අපහසුකමට වැඩිය තියෙන අකමැත්ත. අකමැත්ත නිසා අපි හැම වෙලාවෙම මේක ආලවට්ටමක් දාලා පිටපොත්තේ තින්ත ගාලා ඒකට නමක් දීලා මේ සබ්බන් සියල්ල වශයෙන් බලන්න හදනවා. මේ බලන්න ගිය ගමන් මම ඒ සබ්බෙට දෙන අගේ නෙමෙයි මයි ළඟ ඉන්න එක නදෙන්නේ. කවවම්ම කවදාකවත් දෙන්නේ එක විදියකට වස්තු අධ්‍යා දෙන්නෙක් බලන්නෙත් නෑ එක්කනට දෙසරක් බලන්නත් බෑ. මොකද ඒ තරම් අර මේ ගමන් මැහි පොදි වගේ මේක නලියනවා. අන්න එහෙම බලන්න නම් වස්තුව વિશે සමීපව බලන්න ඕනේ. නැවත නැවත දක්නාසුලෝ අනුපස්සනා කරන්න ඕනේ. එහෙම කරන්න බැරිකම කාමච්ඡන්දේ කියලා කියනවා. වස්තුවෙන් වස්තුවට හිත පයින්. පොදිය විතරයි පේන්නේ. ඉතින් ඒකට නමක් දාලා ඒක නම දාන්න ඉස්සෙල්ලා තව එකක් දිහා බලනවා. එතකොට තව එකක් පේනවා. ඒක දිහා බලනවා. ඉතින් අන්තිමට අපි කතන්දරයක් ගොතනවා. කතන්දරේ කිසිම පදනමක් ඇත්තේ නැහැ. ඒක නිකන් හීනයක් විතරයි. ඒ වෙනුවට මේ විභජ්‍යවාදයේ තමයි මේ සබ්බතෝ සබ්බං කියන එකට තියෙන විකල්පේ ඒක මානව මනසේ අනිවාර්යයෙන්ම වැඩ කරන අංශයක්. අපි ඒකට අපි ප්‍රිය කරන වස්තුන් බෙදා හදා බෙදා පින් කරලා දකින්න කැමති නැහැ. උදාහරණයක් වශයෙන් දේවවාදීකින් අහුවොත් දෙවියන් වහන්සේ මැව්වේ කවුද කියලා? ඒ මහා භයානක ප්‍රශ්නයක්. කදාකත් අහන්න එපා. ඒක අහන්න බෑ. අම්බෝ. එහෙම නැත්නම් දෙයයන්anse කපල බැලුවොත් දෙතිස්කුණ පැද්ද තියෙන්නේ හතර මහා ධාතුන් දෙපෙන්නේ කිව්වොත් ඒක ප්‍රශ්න ව්‍යාපකා ව්‍යාප්‍රයෝජිකින් පිට. ඒ අහන එක හෙරටික්ස්. සර්වඥාන්සේ හැම වෙලාවෙම <coughs> හැම වෙලාවෙම කියන එහෙම අහන්න නැතුව මොකක්ක බාර ගන්න ඉපයි. සර්වඥාන්සේ කිව්වත් බාර ගන්න ඉපයි. නිසා මේ සමස්තයක් වශයෙන් බුද්ධ ආගම රකින්නයි කියන එකයි. එනිසා මේ බුද්ධ ආගම තුල පෙන්වන දන පළවෙනි මූලික විපස්සනා ඥානය වෙන නාම රූප පරිච්ඡේද ඥානය දෙක ගත්තාම සමස්තය තුල බුද්ධාගම තියෙනවා නාම රූප පරිච්ඡේද ඥාන තැන් වල බුද්ධ ධර්මයේ තියෙනවා අද අපට වෙලා තියෙන්නේ බුද්ධාගමෙන් බුද්ධ ධර්මයෙන් වෙන් කරගන්න බෑ මේ සමස්තයෙන් එක කියන එක වෙන් කරගන්න බැරුව වගේ. එහෙම නැත්නම් මේ කලාපය දැක්කට මේ කලාපයේ තියෙන සමානාංශු රාශියක් කියලා අපිට තේරුම් ගන්න බෑ. අපි ඒ නිසා කලාපයේට ඝණය කියන නමක් දාගෙන ඝන ආරම්මන ඝන කිච්ච ඝන සන්තති ඝන කියාගෙන දිගට ගේනවා. ඒ ඝණයම තමයි ප්‍රපංචය කියන්නේ. ඒක තමයි මේ කතන්දර ගොතනයි කියන්නේ. ඒක තමයි මේ හීන දකින්නයි කියලා කියන්නේ. ඒක තමයි මේ වමාරා කනවයි කියලා තියෙන්නේ. ඔහේ කියවනවා මෙලෝ දෙයක් තේරෙන්නේ නැතුව. නමුත් ඒක තමයි ලෝකේ කියන්නේ. නම් ਸਰවඥාන්සේ වෙනුවට කියනවා ඔක්කොම බල්ලා බේරුම් ගන්න බෑ. එකක් අරගෙන මේ කලාපේ එක අංශුවක් අරගෙන පුළුවන් තරම් කලාපය අරන් කලාපේ අංශුවකට කරලා හොඳට බලා ඉන්න බලන්න. මේ හැම එකකම මේ නාම රූප කියන දෙක හරි පේනවා. ඉතින් අර සමස්තයෙන් එකක් වෙන් කරගන්න බෑ. ඒක සමස්තයට කරන කෙනහිල්ලක් වගේනේ. ඒක නිසා භාවනා කරනකොට සමතයට කැමති වුණාට විපස්සනාට කට්ටිය කැමති නැහැ. මොකද සමස්තයේ සමතයේ තියෙන සමස්තයට ප්‍රේම කිරීම. විපස්සනා තියෙන එක පතුරු ගහලා අංශුවකට ප්‍රේම කරනවා. අංශුවකට ප්‍රේම කරන්න බෑ. අංශුවක බදා ගන්නත් බෑ. අංශුව සිප වෙලඳ ගන්නත් බෑ. අංශුව අපි සිප වෙලඳ ගන්නෙත් නෑ. ඉතින් ඒ නිසා අංශුවකට සිප වෙලඳනට වැඩිය හොඳයි ඔය මේ සිගරට් අලු බඳුනක් ප්‍රේම කරන එක. කරන්න බෑ. ඉතින් ඒ නිසා භාවනාව අල්ලන්නේ නැහැ. මොකද හේතුව සමස්තට ප්‍රේම කරලා පුරුදු වෙලා. ඉතින් ඒ නිසා පෘථජ්ජනය දිහා බලනකොට බටහිර ලෝක විශේෂයෙන්ම එතන මේ ජීවුණු සම්මත ලෝකේ නොදියුණු උනත් එච්චර තමයි. ඒ නොදියුණු උනත් බුදුජානකසේ සඳහන් කරනවා ඒ වයසකට ගිය තාත්තා කෙනෙක් වයසකට ගිය අම්මට ප්‍රේම කරගෙන වයසට ගිය ගේක වයසකට ගිය දැකත්තක් අතේ තියාන ජීවත් වෙනවලු. ඒ ගෙදර පොල්ලතු පැලැල්ලේ මෙහා පැත්තෙන් ගිය කපුට එහා පැත්තෙන් යන්න තරම් ගැවිලාලු. දිරලා. ඒ නාකිය අම්මන්ඩිගේ තන දෙක වේලිච්ච වැටකොළු ඉරිදයක් වගේ වයසයි. ලබු කබලත් වයසයි මොන් ඇට පතක් විතර තියනවලු රැට සම්බන්ධ ගන්න. ඔය අම්මන්ඩිවත් අතාරින්න බෑයි කියනවනේ. ඔය ගේත් අතාරින්න බෑලු. ඔය ගෙවිච්ච මේ මේ දැකත් අතාරින්න බෑ. හෙට උදේම නැගිටලා දෙන්න දෙමාළු හම්බ කරන කණ්ඩෝනේ. ඒත් අර සමස්තෙට කැමැති. අර ගෙට කැමැති. ඉතින් තරුණයේ ගිහි ගියත් ආයනවා කියන එක ගැන කුමන කතාවද? එහෙම කරන්න ගියම අම්මලාට තාත්තලාට උහුම්ම ගන්න බැරුව යනවා. මොකද අම්මලාට තාත්තලාට පේන්නේ මේකා මේ පවුලට නින්දාවක් කරනවා කියලා. පේන්නේ මේ අපේ සම්මතේ කඩාන යන්න හදනවා කියලා. ඉතින් බුදුජානකසේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා හිටිය ආජීවක ශ්‍රමණ නිගණ්ඨ. නිගණ්ඨන ඇත්තම දරුවචන සමකාලීන ආවේ. ඒ ඔක්කොම සමස්තේ කඩාන ගියේ කට්ටිය. ඒගොල්ලෝ මේ සමස්තේ තියෙන කුල වේදී පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ ගෙදරින් එළියට බැස්සා. සන්‍යාසිත්‍ය. ආජීවක සන්‍යාසී පැවිදි පැවිද්දා ඔය ඔයගොල්ලෝ ගාව තිබිලා තියෙනවා සමස්තේ පෙන්වන බමුණු ධර්ම වලට විරුද්ධව වෙනමම පද්ධති. ඒව හිතුවක්කාර පද්ධති. විප්ලව පද්ධති. මෙන්න මේ පද්ධති තමයි බුදුජාන් වහන්සේ අනුගමනය කරේ. සම්මතේ නෙවෙයි. දැන් කියනවා බුදුජාන් වහන්සේ කර්මේ සහ කර්මඵලය ගත්තේ බමුණු වාදීන් බුදුජාන් වහන්සේත් මේ විමුක්ඛය ගත්තේ බමුණන්ගෙන් කියලා. මුදුවර ගවේෂණය කරපු කට්ටිය කියනවා බමුණෝ කෙරුවේ කුල ભેදේ රකින්න පුළුවන් විදිහට සමස්තය හැදුවට ආජීවිකයෝ ශ්‍රමණියෝ සහ සංന്യാසි ඒකට විරුද්ධව ගිහිල්ලා ඇති කරගත්ත ධර්ම කොටස තිබුණා. මේ මේ ගඟ දිගේ ඉහළට පීනන කට්ටිය. ඒක තමයි බුදුරජාණන්සේ ගිහි ගිය අතහැරලා ගිහිල්ලා නැත්තම් ගිහි ගිය අතාරින්න හේතුුනේත් ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක්නේ. මේ පැවිද්ද බෞද්ධ නෙවෙයිනේ. ඒ පැවිද්ද දැක්කට පස්සේ තමයි බුදුරජාණන්සේ මේ සමස්තයත් එක්ක සම්මතයට යට වෙලා හිටියොත් සදාකාලික අපායයි. ගහලා කඩන පැනපාන. ගඟ දිගේ ඉහළට ඵලයන්. යන්න නම් ඕකේ තියෙන බංකොලොත් භාවය දකින්න. ඕකේ හුලං ඉරි දකින්න ඕන. ඕගොල්ලෝ සමස්ත වශයෙන් ආලවට්ටම් දාගෙන ඉඳ හැදුවට ඕකේ තියෙන්නේ නිකන් මේ එකට එක් වෙච්ච මේ කූරු මිටික් වගේ එකක්. ওই ලනුව කැල්ල ගියාට පස්සේ කූරු විසිරෙනවා. ආන්න ඒක දකින්න නම් මේ සමස්තයට විකල්පයක් පෙන්වන්න ඕන. ඒක තමයි විභජ්‍යවාදී කියන්නේ. ඒක තමයි ගවේෂණය කියලා කියන්නේ මේ ධම්ම විචය කියලා කියන්නේ මීමන්සා නුවණ කියලා කියන්නේ එහෙම නැත්නම් විචාර බුද්ධිය කියලා එකක් තියෙන විතක්ක විචාර ඉතින් අද බුද්ධ ආගමේ මේ ਵਿਚාරය පහත් කළ සලකනවා මීමන්සා නුවණ පහත් කළ සලකනවා ධම්ම විචේ පහත් කළ සලකනවා ඒගොල්ලෝ හිතන මේ අභිධර්මයේ කියන ටික ඉගෙන ගත්තොත් ඔන්න ඔක්කොම හරියනවායි කියලා එනතම මෙන්න මේ අටුවාවේ පෙන්වන ටික පෙන්නුවොත් gediya පිටින් ඔක්කොම සාර්ථකයි කියලා කියනවා. නමුත් මේ දෙකෙන්ම කරලා තියෙන්නේ මේ පීය මොට්ට කරලා තියෙනවා. පීය කැපෙන ගතිය නැහැ. පීයන කැපෙන ගතිය තියෙනවා සූත්‍ර පිටකේ. සූත්‍ර පිටකේ බලලා මේක මොට්ට කරලා තියෙන හැටි දකින්න මේකත් කියවන්න ඕන. කියවලා භාවනා කරලා බලන්න. භාවනා කරලා බලන කොයි වෙලාවක හරි තමන් දන්න ශේෂ්ඨයෙන් නොදන්න ශේෂ්ඨයට ගියා නම් භාවනාව පටන් ගත්තා. දන්න ශේෂ්ඨේ ඉන්නකන් සම්මතේ තමයි. දන්න ශේෂ්ඨේ ඉන්නකන් සමස්තේ තමයි. ඉතින් ඒ නිසා මේ අරියානන්දස්සාවි අරිය ධම්මේ කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ කියන්නේ මේ යෝනිසෝමනසිකාරයේ තියෙන කෙනා. භාවනා කරනකොට කම්මැලිකම ආවනම් දැනගන්න ඔන්න වැඩේ පටන් ගත්තා අයිය. කම්මන පාලුකම ඇති වුණා නම් මතක තියාගන්න දැන් බුදුන් එක කිට්ටු වුණා. බය ගතියක් දැනුණා නම් ඔන්න කෙලස් ටික දැකගත්තා. ඒකට මේ බය පාලුගතිය කම්මැලිකම දැනනකොට පරියන්කෙන් නැගිටලා යන එක නෙවෙයි මේ භාවනාව පටන් ගත්තේ දැන් තමයි කියලා මෙන්න මේ කම්මැලිකමට නීරසකමට එපා වෙන ගතිය දකිනකොට එහිම තව චිත්තක්ෂණයක් ඉන්න මොනතරම් රැඩිකල් වාදී වෙන්න ඕනේද මොනතරම් සම්මතය බැහැර කරන්න ඕනද ඒ සම්මතයේ යෙදී ගත කරන කට්ටියයි සම්මතයේ බැහැර වෙච්ච කට්ටියයි කොහොමද හිතක් මේ සම්මතයේ ඉඳලා ඒක එක කියන කඳුර ගන්න කියන බයන කමඨාන් සුද්ධ කරන වෙලාවක අහගෙන ඉන්න ගිහිල්ලා. ඒ ලියුමක් ලියනකොට කී දෙනෙක් මේ තමයි බලාපොරොත්තු වෙච්ච දේ නොලැබීම නිසා භාවනාව අතහැරලා සතිය කැඩුනායි කියලා චෝදනා කරනවාද? කී දෙනෙක් ඒක තමයි භාවනාව ආරම්භය, මංගලාවතරණේ. මේකෙන් තමයි ඇතුල් වෙන්නේ කියලා දැනගෙන ඒ ඇති වෙන නීරසකම කම්මැලිකම බය අසරණ ගතිය එනකොට උඟක් දුර යන්න එපා එක චිත්තක්ෂණයක් ඉන්න ඒක අනිවාර්යයෙන්ම මේ සබ්බං කියන පදේට කරන අභියෝගයක්. සබ්බ කියන පැත්තෙන් නෙවෙයි ප්‍රශ්න දිහා බලන්නේ. අනිත් පැත්තෙන් ප්‍රශ්න දිහා බලන්න. ඒක එකට කඩලා එහෙම නැත්නම් කලාප ලිහලා අපි අපවත්ච්ච මේ තම වාසහාමුදුර කියන්නේ පතුරු ගහලා බලපන්. මොන දෙයක්වත් බලලා අත ගහලා බලන්න එපා. පතුරු ගහපන්. පතුරු ගහුවොත් පතුරු ගහනද තියෙන ගතියට මිනිස්සු හිතන්නේ කලාත්මක රසයක් දන්නේ නැහැ, ද්වේෂයෙන් කරන්නේ, කැත්ත අතේ තියාගෙන ඉන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රීය කුලේ කැත් කුලේ හැම වෙලාවෙම කඩුව නැතුව බහින්නේ නැහැ එළියට. ඉතින් බුදුහාමුදුර අපට කියනවා උඹලා ශාක්‍ය පුත්‍ර. පෙට්ටි ගහපියව. අලකොල ලන්දහේ හැඳි ගෑ වගේ ගහපියව දම්ලා ගල්ලා එහාට මෙහාටයි ඔය වළංකාරයක සුමානක වැඩ පොලුකාරයට වරුවයි. නෙල්ලන එකයි තියෙන්නේ මුලක ඉඳලා. ඊට පස්සේ බලනකොට බයක් හිතෙනවා. සමාජයත් අපි ඔකම් කරනවා. අන්තිමට සමාජයේ ඉන්නේ බයෙන් අර යන මනුස්සයර කිසිම බාධාවක් නැහැ. නිසා මේ සම්මතය මුගක් කරලා සමස්තයට සමානයි. සම්මතයේ ඉඳලා නිවන් දකින්න පුළුවන් කියලා කියනවනම් ඒක යම රජුරුවන්ගේ ධර්මයක් නැත්නම් මාර්යාගේ ධර්මයක්. සම්මතයේ සහ සමස්තයෙන් කැඩෙන්නම ඕනේ කො ආජීවකෙක් වෙන්න. එක්ක සන්‍යාසියෙක් වෙන්න. එක්ක පැවිද්දෙක් වෙන්න. එක්ක භ්‍රමචාරි වෙන්න. එහෙම නැත්නම් යෝගාවචරයෙක් වෙන්න. යෝගාවචරය කියන්නේම සම්මතයට අභියෝගයක්. එහෙම නැත්නම් සමස්තයට අභියෝගයක්. එක මේ මේ බ්ලැක් ෂීප් කියලා කියන්නේ මේ පද්ධතියෙන් කැඩලා ගිය එක. අල්ලන්න බෑ මොන જાතියෙන්වත් අල්ලන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේට යටයි. ධර්මයට යටයි. සංඝයාට යටයි. සීලයට යටයි. සීලක ඉඳගෙනයි කරන්නේ. කවදාකවත් සමාජ නීති උල්ලංඝනය කරන්නේ. හැබැයි සමාජයේ කියන කිසිම හොඳක් නරකක් හොඳක් නරකක් විදියට බාර ගන්නෑ. සමාජයේ කියන ධර්ම මේ යුතුය අයුතු මොනම විදිහකින්වත් බාර ගන්නෑ. සමාජයේ කියන හරි වැරදි මොන විදිහකින්වත් බාරගන්නේ සමාජයේ කියන සැප දුක් මොන විදිහකින්වත් බාරගන්නේ සමාජයේ කියන හරි මේ මේ ලාභ පාඩු මොන විදිහකින්වත් බාරගන්නේ ඉතින් උද්‍යප්පේ ඥාණයට යනකම් අපි ඔය බාර ගන්න පැත්තේ ඉන්නේ. එතෙන්දි තමයි ඔය තීර්ණ පරිඥාට අපි වැටෙන්නේ සමස්තේ ඉන්නවද පතුරු ගහලා එකක් ගන්නවද කියලා. ලොකු සාන්තින්න කාලේ කියනවා දොඩම් ගොඩ බදාගත්තට එකක්වත් ගන්න බෑ. එකක් ගනින්. ඒක අහුවෙනවා. අපි මේ කෑදරකමට කියලා බදාගත්තට අහුවෙන්නේ නැහැ. ඉතින් ඒකට තමයි අපිට ওই විශ්වවිද්‍යාල උගන්වන්නේ. සමස්තය බදාගන්න. මේ සමස්තය බදාගත්තා අර මොහිනී බදාගත්තා වගේ. මොහිනීගේ ඉස්සරහා පැත්ත වෙන්නේ දරුවෙක් වදපු අම්මා කෙනෙක්ගේ වයසලු. පිටිපස්සේ කුණපණුවන් ගහපු තුවාලයක්ලු තියෙන්නේ. එහා පැත්තට අත දාපු ගමන් අත ගැවෙන තුවාලේ. ඉතින් ඒතොට බය වෙනවා. හැබැයි ඉස්සරහා දාගපුවම මනමෝහණීයයි. ඉතින් මේ සමස්තය සහ ඒකකේ ඒකකේ නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක කියන එක යහපතට ගියාම එක ඥාන පිරිමි නෑ. වශයෙන් පාත්තන්න බෑ. ඒක කාගේ නීතියට දැර කරනද නෑ වැඩ කරන නීතියක් තියෙනවා. ඒකට තියෙනවා මේ කම්ම නියාම, චිත්ත නියාම, උතු නියාම, බීජ නියාම. ඒක මගේ වශයෙන් නැතුණට එයා වැඩ කරන නියාමයක. ඉතින් ඒක අපි වශයෙන්පත් කරගන්න පුළුවන් කියලා කියපු ගමන් අපි වශී වෙලා අපි එකට පහඳින, කඹරන, බද්දලිය බවටපත් වෙනවා. ඊට මීට වැඩිය මේ ස්වභාවයට ධාතු ගුණයට එහෙම නැත්නම් මේ න්‍යාය ධර්මයට යටත් වෙලා මේ පොදිය බලන්නේ නැතුව එකක් බලන්න පුළුවන් ගතිය මේ විදුහුරු ගතිය යෝගාවචරය තුළ භික්ෂුව තුළ තියෙනවා. තිබුණොත් භික්ෂුව දන්නවා මේ එකක් නැති වෙලා යන්න දැනක් නැහැ කියලා යන්නේ පද්ධතියට. මොනම දෙයක්වත් මේ ලෝකේ නැති වෙන්නේ නැහැ. මේකේ ශක්ති සංස්ති නියමයක් තියෙන ලෝකේ. අපේ ඉඩම හොදගෙන ගියාට හොදපාලුණාට ගිහලා ගඟේ නතර වෙනවනේ ඔක ආයේ වෙන තැනකට යන්නේ නැහැ ලෝකය ඇතුළේමයි තියෙන්නේ. ඒ නිසා කවදාවත් මේකේ මේ සමස්ත මේ මේ සංස්තිතිය විනාශ වෙන්නේ නැහැ. මේක ප්‍රභාකරන් ගත්තයි කියන්නකෝ මේ රට එච්චර තමයි. ඉතින් අපේ මනසේ හිටියත් කරන්නේ මේක වවාගෙන කන්නේ. රූගත්තත් කරන්නේ වවාගෙන කන්නේක. දෙකේ වෙනසකුත් නැහැ. හැබැයි තද්ද වෙනවා බුදු අම්මේ මේ දෙමලිකුට රට ගියොත් එහෙම විරකයි. හැබැයි කාටවත් මතක නැහැ විජේ කුමාරය අවිල කරපු පාහර වැඩි. මේක ඉන්නේ ಜಾති විනාශ කරලා දේශීය ජනතාව. ඉතින් ඒක කවදාරි අපිට එන්න බෑ. විජේ කුමාරය අවිලලා කුමේදී අල්ලගෙන කුයිනල සේරම පතුරු ගැහුවා. එළ අර කිට පැප්පරට්ටි කියලා ඒකත් තියලා දැම්මා. ඔන්න අපේ જાතියේ ආරම්භය ඇති. විජය කුමාරගේ අප්පච්චි නංගිත් එක්ක කතාවද බැන්දේ. මේ අපේ ලේ වල තියෙන දේ. ඉතින් අපිට මේ උදාාර ප්‍රෞඩ සිංහලයේ කියන. සිංහලයේ වට පස්සේ තියෙන්නේ අයියයි මලංගේ කතාවද බැන්දලා. ඇති වෙච්ච හිතුවක්කාරයා තමයි අපේ පරපුරේ ලෝකා. ජිරජිරු. යාගෙන් තමයි පැතිරෙන්නේ. එතකොට හිටියේ ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයෝ. ඉතින් දැන් යක්ෂය මැරලා ආර්යයන් බවට පත් වුණා. දැන් ආය ආර්යයන් මැරලා යක්ෂයන් එන කාලයක් ඇවිල්ලා තියෙනවා. දැන් ඉන්නේ ඉන්න හරිය ඔක්කොම යක්ෂයෝ ඉන්නේ. ඉතින් මේක දිහා බලනකොට ඒකක එක මොනක්වත් වෙලා නැහැ. සමස්තය දිහා බලනකොට චිත්‍ර කතාවේ ඉතිහාසයේ ගොඩක් දේවල් තියෙනවා. මම දන්නවා මේ අහන්න උඟ දෙනෙක් කැමති නැහැ. මොකද ඔක්කොටම ඕනේ සිංහල බුද්ධ ආගම. ඒකෙන් තියෙන්නේ කඩු කඩු පොළු අරගෙන වරපර තෝ කියන පාට බෑන අයිතිවාසිකම් දිනා ගන්න ගතිය. ඒකකෙට හිත දාලා බලන්න ඒ ඒකකයක් දන්නේ නැහැ සමස්තේ මොන පිස්සුවක් කියලාද කියලා. ඒ නිසා ඒකකේ ගත්තොත් විදුහුරුයි. කවුරු බැලුවත් එකයි. කතෝලිකයා බැලුවත් අන්‍යාගමිකයා බැලුවත් මුස්ලිම්යන්ස බැලුවත් ධාතු අධ්‍යා බලන්න කියන බණ්ඩ එක තියෙනවද බලන්න බෞද්ධ බෞද්ධ හරි වැරදි හොඳ නරක මොකක්වත් නැහැ. ඒ නිසා මේ සමස්තේ ඉඳලා ඒකකයට ගිය ගමන් ඒ කිනාට තේරෙන පටන් අර ගන්නවා මේ ලෝකේ බලපාන අෂ්ටලෝක ධර්ම මොකක්වත් එකකට බලපාන්නේ නැහැ. බලපාන්නේ සමස්තේට. සමස්තය අල්ලගත්ත ගමන් ආත්ම ආත්ම කතාවකට වැටෙනවා. එතකොට තමනුත් ආත්මයක් වඩපත් වෙනවා. අපිත් කැටිපොළු අරගෙන අපි අයිතිවාසිකම් සඳහා හටන් කරනවා. බුදුරජාණන්සේ විතරක් 84000ක් ධර්මස්කන්ධේ අයිතිවාසිකම කියන වචනේවත් මතක් කරලා නැහැ. ඔච්චර ලස්සන ධර්ම විනය පද්ධතියක් ඉදිරිපත් කරාට අයිතිවාසිකමක් කියන එකක් දිනන්නේ. මොකද අපේ අයිතිවාසිකම දිනලා තියෙන්නේ. අපි මේ බාහිර පිස්සු කර රකින්න ගියාට පස්සේ නිසා අපිට අපේ තියෙන ආත්ම අනුකම්පාව අත්ත කුසලය වර්තමාන මොහොත ක්ෂණ සම්පත්‍ය manussකමවත් නැති වෙනවා. ඒ නිසා මේ තබ්බන් කියලා අපිට පෙන්වන්න හදන කතාව සුරංගනා කතාවක්. හැබැයි ඒක සියලු දෙනා සමස්තය පිළිගත්ත දෙයක්. ඒ නිසා එපා පුතේ එපා දුවේ ඒ කතා අහන්නට මම ඉල්ලුඹට තේ කිරි කර දුන්නේ සුරංගනාවන් චන්ද්‍රබඳුළු යට සුරංගනාවන් කතා කියනවලු නින්ද කියලා බබාට hina වෙන්න කියලා කියන නෑ බොරු. ඒ ඔක්කොම නිකන් මවාගත්ත ආගම් කතා. ධර්මයේ තියෙන්නේ මේ සමස්ත පිළිගන්න ජනතාවගෙන් එකෙක් යෝගාවචරේ එක බලන්න යන එක. එතකොට එයා සීක පුද්ගලෙක් වාටපත් වෙනවා. ඒ නිසා අපිට ඕනම වෙලාවක අර සමස්තයට බැඳිලා රැළට බැඳිලා රැළට අහුවෙලා රැල්ලට අහුවෙලා ජීවත් වෙනවා වෙනුවට උදේකලා වෙලා විවේක වෙලා විශ්‍රාම වෙලා අවශ්‍ය නම් එක හුස්ම දිහා බලන්න පුළුවන්. මෙන්න මේ දෙක බැලුවයි කියලා ශිසොෆිනියා එන්නේ නැහැ. බයිපෝලා ඉන්න ඕනකම නැහැ. මේක කළ හැක්කක්. ඒ නිසා ඉස්සෙල්ලා බැලන්ස් කරගන්න ඉස්සෙල්ලා සමස්ත ඉන්න වෙලාව දැනගන්න. මේ කට්ටියත් එක්ක කුලයා කෙරේ බැඳිලා සම ගණයා කෙරේ බැඳිලා ඉන්න එක. ඊට පස්සේ හුදේකලා වෙන වෙලාව දැනගන්න. Taman එක හුස්මක් එක්ක ඒකාත්ම වෙනවා. ආස්වාසයක් එක්ක ප්‍රසවාසයක් එක්ක. ඒතර බලන්න අර සමස්තයත් එක්ක ඉන්න එකේ ඒ තරම්ම ලොකු බැඳීමක් එනවද කිය? පටලවිලක් එනවද? එන්නේ නැහැ. ඉතල ඒක දේශයෙන් සහ කාලයෙන් වෙන් කරගෙනවා. අන්තිමට බලන්න තමයි පේනවා කොච්චර සෙනගක් මැද හිටියත් තමන්ට උදේකලා වෙන්න පුළුවන්. තමන්ට විශ්‍රාම වෙන්න පුළුවන්. තමන්ට විවේකයක් ලබන්න පුළුවන්. ඉතින් එදාට පේනවා සරුවච්චන්හන්සේ බලන්නේ අන්න ඒ දෘෂ්ටි කෝණය. උන්වහන්සේ ඉහළට ගිහිල්ලා පේනවා මේ මිනිස්සුયો බය නිසා සමිච්ච සමාගම් හදාන පවුල් හදාගෙන සංගම් හදාගෙන මැරෙන්න ඇදුවට ඒ පවුලෙන් එයාක කනවා. සමිච්ච සමාජිකෙන් අර ඌර කනවා. හදන සමිතිය හැම එකක්ම මූ ආලට ගන්නවා. ඊට මීට වැඩිය හොඳයි අර බුදුජානන්සේ කියන්නේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ ආමන් මේ භජංචි සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේකග්ග විසාන කප්පෝ අපි කවුරු හරි ඇසුරු කරනවා නම් ඇසුරු කරන්නේ ප්‍රයෝජනේ සඳහා පමණයි භජಂತಿ භජනය කරනවා සේවಂತಿ සේවනය කරනවා කාරණත්තා කවුරු හරි කවුරු හරි ආශ්‍රය කරන රුපියල් වලට විතරයි වෙන මොකක්වත් මේ ලෝකේ නැහැ. බජන්ති සේවන්ති ච කාරණා. නික්කාරණා දුර්ලභා අජ්ජ මිත්තා. එහෙම ලාභ සත්කාරයක් නැතුව ඇසුරු කරන දුර්ලභ මිත්‍රෝ දුර්ලභයි. එම මේ කාර්ය කරන තුරු කාගේ රැවටිලා නැති ඉව තමයි මේ ගස් ගස් එක කැලේ ඉන්නවා කිසිම මිත්‍රකමක් නැහැ දෙන්න හොඳට ඉන්නවා මේ කසාද බැඳිල්ලකුත් නැහැ ඒගොල්ලෝ ගාව මගේ කියා ගන්න ගතියකුත් නැහැ ඒ වගේ ඉන්නවා කැලේ ගහක් වගේ නික්කාරණා දුර්ලභාජ්මිතා. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්සයා නිතරම අර්ථ ශාස්ත්‍රයට නටන්නේ අසුචි කක්ඛා. සමස්ත වුණොත් মালටි බිලියන් කම්පැනි ගැව්වොත් মালටිනේෂනල් කම්පැනි ගැව්වොත් හිතන්න එපා මානවවාදී කියලා. අනිවාර්ය මානව විරෝධවාදී. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. ඊට මේ නිසා අන් දෙකක් තියෙන සීල සත්තු මැද තනියඟ සහිත කඟ වේනෙක්ගේ අඟක්සේ තනි වෙන්න පුළුවන්. ඒ තනි වෙන්න නම් ආර්යයන් වහන්සේලා දැකලා සත්පුරුෂෝ දැකලා මේ සමස්ත ජීවත් වෙනකන් කඹරනවා. සමස්ත ජීවත් වෙනකන් අනුන්ගේ හරක් බලනවා. මැටි පාගන ගුණෙක් වගේ තනිවයන් කියන දෙයට එන්න පුළුවන් නැත්නම් අපි හැමදාම අර ඝණයා කෙරේ බැඳලාගතියි තියෙනවා. ඉතින් සා පුත්තජනයා කසාද බඳිනවා, සල්ලි හම්බ කරනවා, බැංකුවල දානවා, নানা ආකාර ප්‍රකාර සෙල්ලම් කරනවා. ඉතින් ඒ අනුව බලනකොට ගිහි ගියා තාරණය කරනා ඒ සමස්තය බන්නේ කා පැත්තෙන් පිස්සෝ. හරක් හොරු. උන් කැලේ රින්ගනවා උන්ට මේ සමාජ ජීවත් වෙන්න බෑ අපිට වගේ. පුළුවන් නම් වරේ යකෝ කියනවා. ප්‍රශ්නයක් නෑ අපිට එන්න පුළුවන්. සිංහයත් එක්ක මේ ඌර එනවලු වරෙන් යකෝ කියලා අසුචි වලකින් නැගිටලා ඌර බලන කල පැත්තකට යනවා. ඌර එනකොට සිංහයා පැත්තකට යනවා. මූත් එක්ක ගහ ගන්න දැන ඇඟ පුරා කක්කා. ඌ ඒකල කියන වරෙන් යකෝ පුළුවන් නම් වරෙන් යකෝ කියලා සිංහයාට ඇවිල්ලා පාරම් බලනවා. අසුචි වලක ඉඳලා ඒ නිසා ලෝකයා ඇවිල්ලා කියනවා පුළුවන් නම් ඇවිල්ලා සමාජෙ ඉඳලා කරපන් කියලා. දැන් අපි සමාජෙ ඉඳලා තමයි ආවේ. ආය සමාජයට යන කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ සමස්ත පිළිබඳ දෙන මේ පිළිකාව සමාජයේ විසින් අසාධාරණ විදිහට පොඩි දරුවන්ගේ ඔළුවට දාලා පොඩි දරුවෝ වණ කරනවා. ඔහුගේ තියෙන ළමා ගතිය, ඔහුගේ තියෙන අර උදේකලා ගතිය නැති කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ලොකු උනාට පස්සේ උනත් උඩ කියලා දෙන්න පුළුවන්. ඔබ තනියම උපදින්නේ තනියම මැරෙන්නේ. බුදු කෙනෙක් ලෝකේ ඉන්නවා, ධර්මයක් තියෙනවා, සංඝයා ඉන්නවා, සීලයක් තියෙනවා, තනිවියන් කියලා. එනිසා උන් තනි උනායි කියලා කියන්නේ මේ ගිහි ගැත හැටියට මොකද මේ කාරණාව තේරුම් ගත්තොත් අපි මේ සමස්තයේ සමාජිකෙක් වෙනවද? එහෙම නැත්නම් මෙහෙම කියනවා. බලුපන්තියක නායකයෙක් වෙනවද නැත්නම් අලිපන්තියක සමාජිකයෙක් වෙනවද කියලා. ඉතින් හරි කට්ටිය හරි කැමතිලු අලිපන්තියක සමාජිකයෙක් වෙනවට වැඩිය බලුපන්තියක නායකයෙක් වෙන්න. නායකකම හොඳන්නේ බල්ලෝ වුණත්. ඒක තමයි අද තියෙන අද විශ්වවිද්‍යාල උගන්වන්නේ පන්ති පාඩම් පන්තිවල උගන්වන්නේ බලුපන්තියක හරි ගමන ඔබ නායක වෙනවා. අලිපන්තියක සමාජික වෙනවට වැඩිය බුදුජානන්ස කියනවා පිස්සු සිංහයෙක් දෙන්නෙක් ඉන්නේ නැහැ එකලෙනක. පුළුවන් නම් සිංහයෙක් වියන් තනි වියන් කියලා. ඉතින් ඒක ගණ්ඩ ඒක ගණ්ඩ මේ සමස්තය සහ එක කියන එක අතර මේ සුතමේ ඥානෙ. ඒ චින්තාමේ ඥානෙ තේරුම් ගත්තා නම් භාවනා කරලෙවලා කිලින්ම එක ආනාපානයකට එක පිම්බීමකට එක හැකිලීමට යනකොට තේරෙන්න පටන් ගන්නවා මේක කළ හැක්කක් කියලා. හැබැයි ඒකත් වැඩි වෙලා අපිට පාර පෙන්වන්නේ ඒකත් විපරිණාමයට ලක් වෙනවා. ඒතකොට ලොකු ගමනක් යනවා. මේක දකින්නකොටමත් බයයි සමස්තයට කැමති කෙනා. ඉතින් සාන්නේ බය දුරු කරගෙන මේ එක කියන එක සමස්තර දෙන්න විකල්පේ වශයෙන් තේරුම් ගන්න ඉදිරියට ගියොත් අපි ආර්යනාංශල ඇසුරු කළා වෙනවා පඬිතු සත්පුරුෂ ඇසුරු කළා වෙනවා සත්පුරුෂ ධර්මයේ ඇහුවා වෙනවා සත්පුරුෂ ධර්මයේ විනේන කරපු කට්ටි බවට පත් වෙනවා ඒකට මරණය පිටිබඳ බය ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා මරණයදි මොකුත් වෙන්නේ නැහැ මාරු වෙන එක විතරයි වෙන්නේ එහෙම සමස්ත පැත්තෙන් බලනකොට ලොකු මරණයක් තමයි ඒ නිසා මම හිතනවා මේ වගේ පිරිසකට අපි වගේ දැනටමත් අපි ඒ හුදකලා වාගේ කෙනෙකුට මේ පෘ탁ජනේ දුක ඇති කරගන්නා වූ මේ සබ්බ කියන පදය අපි කොච්චරක් කරපින්නගෙන කරේ තියාන ගමන් කරනද අපි කොයි වෙලාවෙ මේ පොදිය බිම තියලා එක කියන එක දැක ගන්න කැමතිද මේ දෙක අතර සමතුලිත භාවය මේ දෙක අතර සමவாய සාමාන්‍ය බුද්ධිය කියනවා. ඒක තියෙනවා කාටත්. ඒ නිසා මේ සබ්බ කියන පදයට සාපේක්ෂව ඒක තාම සූත්‍රය කියවන තැනට ආවේ නෑ. එක කියන එකට ලිහලා බලන, පතුරු ගහලා බලන විභජ්‍යවාදී මේ ක්‍රමය දිනු කරගන්නට කියන බණෝන්ට අපි විපස්සනා කියලා කියනවා. අන්නේ පැත්තෙන් ලෝකයේ දැකීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බ්‍රහස්පතින්දා පරණ පුරුද්දකට ධර්ම දේශනාවට පස්සේ පොඩි ධර්ම සාකච්ඡාවකට පෙළඹෙනවා නැත්නම් මත ਵਿਚාරීමකට නැත්නම් මත ප්‍රකාශයකට විලාව ගන්නවා ඒ නිසා කාට හරි මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් හරි හෝ ඒකට සම්බන්ධ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධව ප්‍රශ්න ප්‍රකාශන විවේචන තියෙනවනම් අපි ඒකට වෙලා ගමු නැත්නම් අපි තාවතාජාදී ගාථා සජ්ජායනා කිරීමේ සම්ප්‍රදාන කූල කරන ධර්මදේශනාවක් නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. බොයි කතාවද වන්දන හදන්නේ අපි ඒ යෝවා කිව්වනේ එන්නේ නූල බැන්දත් අපි තනි නැදන්නත් තනි. ඔක්කොම ආම්තු කතාවද බැඳලා කවන්නේ නැහැ කියලා කියන්නේ. නෑ මම කියන්නේ ඉතින් කියන්න පුළුවන් කාරණා ඒක අපේ ලොකු තාන්ති මෙහෙම කියනවා. දැන් පැවිදි වුණාට පස්සේ නිකාය බෙදෙනවානේ. දැන් අපි සියන් නිකාය. අපි ප්‍රාමණික. අපි සංස්ථාවි. කියන අපි අපි ඒක ඇතුළෙත් සමස්ත හදනවානේ. ඒ ඈතින් ඉඳලා හාමුදුර කෙනෙක් වෙනකොට කොටුවත්තක් අරගෙන එනවනම් බොහොම සාදරෙන් බාර අරගෙන ඉදෙනවා. කුඩයක් අරන් ආවොත් සංස්ථාවෙන් සෙන්නිකයි. අමුතුම සැලකිල්ලක් නේ. ඉතින් ලොකු සංස් කියනවා එහෙම පුද්ගලයෙක් ඉබ දුරතියා බලලා කියන්න පුළුවන් ද පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙන මිසක් නිකාය වශයෙන් සංඥා බෙදන්න යන්න එපා. අපි දන්නවා ගුරුනාථ කවුද කියලා අහන්න අපිට අයිතියක් තියෙනවා. උපසම්පදා නැති කියන අහන්න අයිතියක් තියෙන එක අහන්න ඕනේ. නමුත් ඊටියේදී අර ඈත තියා සංඝයා ගත්තොත් ඉතින් එතකොට අපි වෙන්නේ අර සමස්ත සියන්නිකායේ සමස්ත රාමඤ්ඤනිකායේ සමස්ත සංස්ථාව කියලා ගත්තට ඕක ඇතුළෙත් එක එක නෑ ಗುಣ වාචිකම වෙනස්නේ ඒ නිසා බුදු ලොකු සාමින්නාන්සේ කියන අනිත් සංස්ථාවේ ඔක්කොම අනිත් පැත්ත කියartifactId පුද්ගලයා බල්ලා කතා කරා ඒකත් පොඩි කාලයක් ඇසුරු කරලා බෑ ඒ නිසා කෙනෙකුට සුද්ධ අවස්ථාවක් දෙන්න ඕනේ වැරදි වුණත් කමන්නේ එයා වැරද්ද පෙන්නපොද අපිට මොකෝ දැන් හරිනම් හරි පෙන්නනවා. ඒ නිසා හඳට ගිය මනුස්සයා ලංකාවට ආවට පස්සේ ලෝකෙට ආවට පස්සේ නිරෝධායන මැදිරික කාලයක් තියෙනවා. ඇත්ත. මොකද විස බීජයක් ගෙනාවොත් නිරෝධායන මැදිරික තියලා දානවා. අපි ප්‍රොබේෂන් පීරියඩ් එකක් දෙනවා. දවස් තුනක් දෙනවා. බෑ කියන්න බෑ. කාටවත් බෑ කියන්න බෑ. මොන නිකායෙන් ආවත් බෑ කියන්න බෑ. බුරුමේ අඩු ගානේ මේ අනගාരികයෙකුටවත් බෑ. අනගාരികයා ඉන්නේ ඔය පාප්පංශ වගේ වෙනම තොප්පියක් දාගෙන. දුඹුරු ඇඳගෙන එයා කෝ ඇහැ පේන්නේ නැහැ, කෝ කන ඇහෙන්නේ නැහැ, පැවිදි වෙන්න බෑ. හැබැයි ගිහි ගියත් ඇල්ලා එයාටවත් කවදාකවත් පන්සලකට આવොත් එලවන්න බෑ. දැන් මොන නිකයි ඒ කතා වැඩන්නේ. ඒක පස්සේ වැදගත් වෙයි. හැබැයි ඒ පුද්ගලයා වෙන්නන්න ඕනේ. ඕනම නිකායකින් ඉන්න පුළුවන් පුද්ගලිකව මේ ಗುಣ වාචි වාචි අචංචා මහානිකාය අපේ සියන්නිකාය වගේ අචන් මන් එවිල්ලා ස්විචින් ස්විචින් නෙවෙයි ධම්ම යුත්. ඊළ බලන්න බොහොම හොඳයි ඊට පස්සේ කියලා තියෙනවා සාංශ මම උපසම්පදා ප්‍රතික්ෂේප කරනවා මම එනවා බාන්සක් පැවිදි වෙන්න. ඒකට මම අචාන් මන් කළුනේ අපේ නිකායට උඹ ඕනේ නෑ. උඹ හොඳට බාහන කළා උඹේ නිකායට ඵලයි. නිකාය මාරු කරන්න එපා. අචාන් චා මොන තරම් විප්ලවයක් කරාද තායි මේ ආගමේ. දැස් මහානිකායේ. ප්‍රශ්නයක් උනේ නෑ. පස්සේ ඔක්කොම සුද්ධ වෙන හරියක් එයා ළඟට තමයි ගියේ. මොකද එයා එන පුද්ගලයා දිහා බලලා මොකද අවශ්‍යතාවය කියනවා මිස කොම්බස්වේ ජීන්ද ඔබ ධම්ම යුද්ධ මහානික බ්‍රහ්මමාත් මහානිකයි තමයි. ඒ නිසා මේ පුද්ගලයා මේ පැවිදුණාට හරියන්නේ නැහැ. පැවිදි වෙලත් අපි මේ සමස්ත ගැන කතා කරන්න යනවනම් අනිවාර්යයෙන්ම අපි ආත්මවාදයකට යනවා. ඒකට කියන කට්ටිවාදී, මූලධර්මවාදී, බෙදුම්වාදී. ඒකකයක බෙදෙන්න දෙයක් නැහැ නේ. අපි හැදලා තියෙන ඒකක වලින්. එනිසා අපි බලන් තියෙන්නේ මම මෙහෙමයි උඹ මොකද උඹ කවුඹ සම්බද කවුද ගුරුවරයා කියලා මහුව. එච්චරයි. ඊට පස්සේ අපිට නම ගම ආපු දැන මොකක්වත් අහන්න ඕන කමන්නේ. උඹ සම්බදාන වස්කීය. ගුරුවරයා කවුද? ඒකට පුද්ගලයාට සලකන්නේ. ඒ නිසා අද වෙලා තියෙන්නේ ඔය වගේ පැවිදි උපැවිදි පැවිද්දන් අතර නිකාය ભેදේ. ওই নানা ආකාර විදිහට අර වෙන තිබුණු අර ભેදවාද මේක ඇතුළට රිංගලා තියෙන මේ සමස්තය සහ එක කියන දෙක දෙක ගලප ගන්න බැරිකම නිසා මම ඇවිදපු මිනිස්සෙක් ඒ නිසා මම දන්නේ මම ඕන තැනකට ගිය ගමන් මම වැදගත් කෙනෙක් හම්බෙලා අහනවා මේ මට පද්ධතිය කියලා දෙන්න මට මොකද්ද ඕගොල්ලන්ගේ නීති පද්ධතිය එතන ඉන්නකම් ඒක අරසා ගන්න ගැළපෙනවනේ මම නැවත යනවා හිතේ නෑ නේ මම යන්නේ ආයි ඒගොල්ලෝ යන තැනක් නේතර මට වැඩ නැහැ නේ මම මේ වරුවේ ඊයට ගිය මිනිසයා මම ගිහිල්ලා අහගන්න ඔයගොල්ලෝ පද්ධතිය කොහොමද? මම ක වෙනස් කරන්න යන්නේ නැහැ මොකද මම මේ මට මං ගියේ එකට නෙවෙයිනේ මම මේ හංගන්නට පුළුවන් ද අම්බල වෙනක් කරන්න. මට කවදාකවත් කිසිම තැනක එලවලක් නැහැ. මම උඹනතකින් කියලාත් නැහැ කාටවත්. කියලා තියෙනවා තේරෙන්නේ නැති වෙන්නේ. එන්කට නොදැනීටි අපිට හැම තැනම හැම තැනම යන්න බෑනේ. ඒකට මගේ රුචියට වෙලාවක් වෙන හිමීට පැත්තෙන් දාලා යනවා. එන්කට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක ඒක ඒක මේ සමස්තය සහ එක තේරුම් ගැනීමේ තියෙන ගතිය එක වැඩිපුර වෙච්ච එකට සමස්ත නැහැ. සමස්ත වැඩිපුර තියෙනකට එක නැහැ. ඉතින් මේ දෙක සමබර කරනවා කියන එක පොල් පිට පාගනවා වගේ වැඩක්. හරිම අමාරුයි. ඒක රහත් වුණාට පස්සේ කරන්න පුළුවන්. රහත් වුණාට පස්සේ තමයි ඒක කරන්න පුළුවන්. එතකන් අපි ලඳ අඳ බොළඳයි. ලඳ බොළඳයි එක හැක් පේන කට්ටිය. මෙහෙම පේනකොට මේ මෙහෙම මේ පැත්ත බැලුවොත් එක බැලුව සමස්ත පේන්නේ. සමස්ත බැලුවොත් එක පේන්නේ. ඇත් දෙකෙන් බැලුවොත් විතරක් ගැඹුරු පේන්නේ. ඇත් දෙකෙන් බැලුවොත් විතරයි ඩෙප්ත් එක පේන්නේ. එක හැක් අහලා බැලුවත් පේන්නේ ෆ්ලැට්. ඉතින් බුදුජානසී මේ ඒක චක්කු, ද්විචක්කු, අන්ධ. ලෝකෙ පෙන්ලා දීලා තියෙනවා. අපිට ඇස් දෙකම තිබුණාට ඇස් දෙක දෙපොලේ. නිසා ඒ සමස්තය සහ එක බලන කතාව මම මම බැලුවා කිසිම විශේෂක සාකච්ඡා කරනවා කියලා කිසිම විශේෂ කද්දාව සාකච්ඡා කරන්නේ නැහැ. උගන්නේ සාන්ති පොතක් තියෙන යෝගාචර උපදේශනය කියලා. අන්න ඒක බලන්න මේ පොදු ලක්ෂණ සහ පෞද්ගලික ලක්ෂණ අතර ලස්සන රචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. වස්තු අධ්‍යා බල්ල පොදුවේ බලන නිසා එක පෞද්ගලික ලක්ෂණ බලන හැටි. ඒක ලොකු ස්වාමීන් වහන්සේ තරගෙන පච්චත්ත ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ කියලා එකකුත් පොදු ලක්ෂණ කියලා එක්කුයි තියෙන. ওই දෙක කියන්න ගියාම හැමදම බන පැටලෙනවා. තේරුම් ගන්න කියලා පැටලව ගන්න. මොකද හැම කෙනා අරක බලනකොට මේක පේන්නේ මේක බලනකොට අරක පේන. දෙකේ එකවර බලන්න පුළුවන් කියලා කෙනෙක් හිතන්නේ මොකද අපි අර හැදිච්ච සංස්කෘතියේ අන්ධ වෙලා. අලුත් විදියට බලන්න කැමති නැහැ. ඒකද යෝගාවචරයක් වෙන්න අමාරුයි. පින තියෙනවා. හැකියාව තියෙනවා. අපි අර ගත්ත දෘෂ්ටි කෝණයෙම තමයි ඉන්නේ. මෙහෙම මෙහෙම බලන්න කැමති නැහැ. අර අස්සයාට බ්ලින්කර්ස් දැම්මා වගේ. ඒක කඩන්නයි බුදුහාමුදුරුවෝ බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කළා ඒක ලේසි නෑ. මොකද පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් පිස්සු හැලෙනවා. අනිවාර්යෙන් පිස්සු හැලෙනවා. ඒකේ දෙකක් නෑ. භාවනා කරන්න ගියා වයර් මාරු වෙච්ච ගමන් සමස්ත බලපේ කාට ඒක අහු වෙච්ච ගමන් වංජ බජයි. එක දැකපු කාට සමස්ත දාපු ගමන් ඉතින් ඒ වෙලාවේදී බොහෝ ප්‍රවේශමෙන් මේ මාරු කරලා පෙන්වන්න දෙක අල්ලන්න පුළුවන් කලබල වෙන්න එපා. ඔය වෙන්නේ එකෙන් සමස්තයට සමස්තයෙන් එකට මාරු වෙන වෙලාව ඒ වෙලාව කලබල කරන්න තු එමීට ඕක නැවත නැවත අත්දකින්න දකින්න කියලා. ආනපානෙ ගෙවෙන වෙලාව කියන්නේ. ආශ්‍රව ප්‍රසාද දෙකේ සම වෙන වෙලාවක් එනවා. අන්නේ සම වෙන වෙලාවේ අතපය හොල්ලන්න නැතුව ඉරව මාරු කරන්න නැතුව ලක්ෂ වාරයක් බලපන්. එහා පැත්තේ ආනපානෙ නැහැ. මෙහා පැත්තේ ආනපානෙ තියෙනවා. ආන එතෙන්ට යනකොට උග දෙනකොට වයර් මාරු වෙනවා. ලුණේ නැත්තම් පුදුමයි. වෙන්නම ඕනේ. මට ඒ වයර් මාර්ලා තියෙනවා දකින්නකොට පුදුම සතුටක් එන්නේ කාට හරි භාවනා කරලා පිස්සු දුනයි කිව්වොත් පාටියක් දාන සයිස් එකේ සතුටක් තියෙනවා. අනික කටිය බයේ දඟලනවා අම්බෝ මං ලොකු සංසිත් කියන්නේ. පිස්සු භාවනා කරන මිසක භාවනා කරලා පිස්සු දෙන එකක් තියන්නේ නැහැ නේ. පිස්සු භාවනා කරනකොට පිස්සු දාද වෙන්නේ. හරිනේ ඉතින් වැඩේ. උනේ නැත්තම් තාම භාවනා හරි කියලා නැහැ කියලා කියයි. එච්චරයි මට කියන්න තියෙන්නේ. එහෙම තාම කාටවත් වයර් මාරු වෙලා නැත්තම් එහෙනම් ගොයියෝ මේ සාසනෙන් ඔබලට වැඩක් වෙලා නැහැ. පෙන දාන්න ඕනේ. ගොජ ඇවිල්ලා දාඩිය දාලා දඟලලා ගියාට පස්සේ ඔන්න යකා ගියා තුන් නඩේ හූ කියාගෙන නැත්තම් බොරුවට ওই රව් බිල්ලයි මේ නර බිල්ලයි ගන්නෙ. වෙන්නම ඕනේ මේ දෙයක්. ඊට හරිය බයන්නේ සම්ප්‍රදාන කුල මේ භාවනා කරන එක නා නිකමටක්වත් මේ Tamange දේ හැල හැප්පෙනවා දකින්නකොට මුකුත් කරගන්න බැරි වෙනවනේ. ඉතින් කඩාගෙන යන්න ගිනාපු ජම්මගතියක්ද බණෙන්ද සිද්ධ වෙන්නේ කියන එක කියන්න බැරිලු. එහෙම දෙයක් එනකොට ඉදිරියට කඩාන යන ගතිය පෙර අපේ නම් හැටියට බලනකොට ගිනාපු උපනිෂ්ඨේ සම්පත්තියක්ද එහෙම නැත්නම් බණක් අහලා මේක මේක තීරුම් කරගන්න පුළුවන්ද කියන එක තාම මත ප්‍රකාශ කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් ඉතින් බුදුහාමුදුරට ඔක්කොම නිවන් දකින්න පුළුවන් නිවන් දක්වන්න පුළුවන්කම තියෙන්න බෑ. එහෙම බෑ. ඒකට පතාගෙන පෙරම් පුරාගෙන එන්නත් ඕන. පෙරම් පුරාගෙන එන එක න දන්නෙත් නෑ. එහෙම පෙරම් පෙරු පාරමිතා බලයක් තියෙන බෑ. එයා දන්නෙත් නෑ. උන්ට කන රත් වෙන්න ගහන්න. හෝල් කෝටුවේ පොල් මල්, හුවක් මල් කපල ගෙනත් දෙනවා තඩ්ඩි ගහනවා පාන්දර යාමෙට තමයි දෙල්ලම යන්නේ. පුවක් මලෙන් ගහනවා පොල් මලෙන් ගහනවා පතුරු යන්න ගහනවා. යකා ගෙන්නගෙන හොඳට ආවේශ කරගෙන. ඉතින් ඒ වෙලාවට තමයි තොවිලි හරියට දෙස කැපෙන වෙලාව. ඒ උරතල් කර කර ඉඳලා භාවනා කරලා එහා පැත්තට යන්න අමාරුයි. මුණත් පස්කරෙන් පස්සේ මේ පිළිබඳව සිතිවිල්ල තියෙනවා. ඒකකොට මේ සිතිවිල්ල ටික යනකොට යනකොට නිකන් අර කොහොමද කර මේකකදී මේ මේකකදී ඒකක් තියෙන නිසා මම අහන්නේ තමයි සිතිවිල්ල සිතිවිල්ල වශයෙන් දැකලා ඒකේ වේද දැකලාම ඒ සිතිවිල්ල අයින් කරනවා අයින් කිරීමමද ඒ සිතිවිල්ලෙන් ගැලවෙන්න තියෙනවා නෑ හිතවිල්ලක් කියන්නේ යෝජනාවක්. විස්තර කරොත් විතරයි වෙහෙස වෙන්නේ. සමාජ සභාවට යෝජනාවට ඒක සභා වාර්තාවට යන්නේ නෑ. ඉස්තිර වෙච්ච යෝජනාව විතරයි යන්නේ. ඉස්තිර කරන්නේ පාහරයක් විතරයි. කෙලෙසේ ඉස්තිර කරන්නේ අපේ හිතේ තියෙන පාහර කරන. ඉස්තිර නොකර ඉඳ පරිවරයි. ඉතරයි දොරෙන් ආපු හිතවිලි වලට පිටිපස්ස දොරේ යන්න කියනවා. තේ බොන්න නතර වෙන්න එපයි කියන්නේ. නැස කෙරුවොත් ඌ යන්නේ නැහැ. ඔටුව ගෙටාව වගේ ගේට ගන්න. ඒ නිසා ඇවිල්ලා යනව ගාගත්තේ නැහැ කිව්වහම අන්න බුදුහාමුදුරුවෝ. හිතවිලි නැති එක නෙවෙයි. ඒවා ඒව යනවා ගා ගන්න එපා. ඒ කියන්නේ යෝජනා ඉස්තිර කරන්න එපා. කවුරු හරි යෝජනාවක් කියනවා. වුන් නැතුව කියන පොඩ ඉස්තිර කරන්නකො නෑ. එහෙම ගමන්නේ. අනුන්ගේ දරුවන්ගේ තාත්තයි කොටුවේ අසං කරන්න ඕන ගමන්නේ. වාගේ දරුවෝ අපි දන්නේ. තමන්ගේ ගෑනුවත් පරිසංගල අසං කරන්නේ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒකේ මම ඒකත් පල්ලෙහාදී බණේදි කිව්වා. මගේම ගෑණි කිව්වට විශ්වාස කරන්න අමාරුයි. ඔය RNA DNA පරීක්ෂණ තනි පචයි. ඒව බොරු කතා. ඒව මේ බොහොම බොහොම ප්‍රොබබල් දෙයක්. ඒව නිකන් බොරු කතා. එනිසා මේ ලෝකේ නයි හිටියට මොකටදයි රෙද්දාසේ දාගන්නේ. හිතවිලි කොච්චර ආවත් ඒ හිතවිල්ල මගේ කිව්වොත් විතරනේ හිතවිල්ලක් අපිට කරදර කරන්න පුළුවන්. මේ ඇවිල්ලා යන්නේක ඔය බටනලාවකින් මේ පැත්තේ හුලං යනවා මේ පැත්තේ සංගීතයක් පිට වෙනවා. ඉච්චර නේ ඉතියා. බටනලාවට මොකුත් වෙන්නේ නැහැ. මේ ස්ථිර කෙරුවට පස්සේ ඉතින් මුතුන් කියලා තිබ්බ ස්ථිර කෙරුවනම් බැඳගත්තා නම් බෙරේ ගහපන්. මම මොකද කරන්නේ? උඹ ඉතින් උඹ ස්ථිර කෙරුවේ. උඹ සරව බලදානි. ස්ථිර කරන්න පුළුවන් නැතු ඉන්න පුළුවන්. මම ඔබට ඒක මතක් කරලා දෙනවා. වේදනාවක් ආපුවම බාර ගන්නවනම් විඳපන්. බාර ගන්න නැත්තම් ඔය ටිකක් වෙලා ඉඳලා වටපිට බලලා බලලා තේ එකක්වත් දෙන්නේ නැතිලා යනවා. සද්දත් එනවා. බාරගත්තොත් දෙකින් මේ සද්ද කරපේවා මරන්න ඕනේ කියලා ඉතින් ටික ටික යනවා. සද්ද ඉවරයි. ඒක ගිහිල්ලා අපි අර කොහෙදෝ ටිකක් එක රණ්ඩු වෙන. ඒක කොහොම යන්න අරින්ද? ඉතින් ගියොත් ඒ කියන්නේ යෝජනා ඉස්තර කෙරුවොත් විතරයි. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ දෙන වචනේ මනාපමනාවේ පහළ වුණොත් විතරයි කර්ම බාටපත් වෙන්නේ. ඇවිල්ලා ගියාට මනාපමනාවේ පහළ වුණොත් ඒක දිගේ ව්‍යංජන ව්‍යංජන ගන්න දැන් ඔන්න මට මනාවේ පහළ වෙනවා දැනගත්තම නියපොත්තෙම කඩලා දාන්න පුළුවන්. පොරොලො පොරෙන්කට මට්ටවට එන්නේ ඉස්සල්ලා එන්නේ ඒ ශක්තිය තමයි යෝන්සුමංස්කාරය කියන්නේ හට ගන්නකොටම බලන්න. හැබැයි හට ගන්න නැතුව නිවන් දකින්න බෑ. හටගෙන ගා ගන්න නැති. ඇඟේ දා ගන්න තත්ත්වය. ඒක ඉතින් අමාරුයි මේ හිතවිලි රූප සද්දත් එක ආසර්වසසෙ පුළුවන්. මොකද මධ්‍යස්ථ අරමුණක් නේ. එනවා යනවා එනවා ඒකත් එක්ක හිටලා ඉඳලා ඉඳලා ඉඳලා පුරුදු වෙලා සද්ද, රූප, හිතවිලි වගේ සියුම් දේවල් වලට යන්න පුළුවන්. මේක පදනම් කරගන්න මේක හොඳ සතිපට්ඨානයක් ඇති කරගන්න. ඊට පස්සේ ඒක අරකට යොදවන එකයි තියෙන්නේ. හොඳයි අපි එහෙමනම් කතා සජ්ජහනා කිරීමෙන් අපේ සම්ප්‍රදාන කුල ස්වාමීන් වහන්සේ මට ඉස්සරහට තියෙන ඔබ වහන්සේ පස්සේ මොලේ දෙපැත්තකට බෙදනවා කියලා කිව්වා. ඒකම බුදුරජාණන් වහන්සේ බලපැත්ත හරියට දැනගන්න පුළුවන්. දැන් බුදුරජාණන් කරන්නේ දෙක සම්බර කරන එක තමයි. බුදුන්සේ බලන පැත්තක් කියලා එකක් නැහැ. වම් පැත්ත ඇනලිටිකල්, දකුණු පැත්ත සිස්ටම් අප්‍රෝච්. ඒ දෙකටම තීරණ දැරලා දෙකම මම නෙවෙයි කිව්වා. අරකත් මම නෙවෙයි මේකත් මම නෙවෙයි ඒ කට්ටිය වැඩ කරන්නේ. ಜಾතිය බෝ කරන්නනේ. බුදුරජාණන්සේ පැත්තට ගියේ නැහැ. ඊළඟ ජාතිය බෝකන plan එක කිව්වා. මෙන්න මේක යන්නේ උඹලා උඹලා උඹලා මේ ඥාන තව කෙනෙකුට පාස් කරන්න විතරයි මුලේ තියෙන්නේ. ජාතිය බෝ කරන්න විතරයි මොලේ තියෙන්නේ. ඕක ඕක තියාගන්න මම නෙවෙයි කියපා. මොලේ පාවිච්චි කරා නම් ජාතිය බෝ කරන්න විතරමයි ආයක දෙන්නේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා මනුස්ස මුළු ජීවිතේම සෙක්ස් වලින් විස්තර කරන්න පුළුවන් කියලා. Sexual pleasure. බුදුරජාණන් කියනවා නෑ සෙක්ෂුවල් නෙවෙයි සෙන්ෂුවල් ප්ලෙෂර් කියලා. පොඩ්ඩක් ඩීසන් විදියට කියන. අරගමයි. අපි මේ දාන හැම දහං ගැටයක්ම තියෙන්නේ මගේ ඥානයක් තව කෙනෙකුට දී ගන්න ඔය බල්ලෝ රැළ යනකොට පේනවනේ දෙල්ලම රිලවුන්ගේ ওই తీරේ හැම ප්‍රජාතන්ත්‍රවාදයක්ම අවසාන වෙන්නේ රිලිවියක් වගත්තට පස්සේ ඉවරයි. ඔන්න ෆයිට් අධ්‍යයක් ගිහලා ළඟ ඉන්න රිලිවි බලාගෙන එයා මනමි කුමාරිය වගේ කාර්ද කඩුව දෙන්නේ කාර්ද කපුව දෙන්නේ කියන එක කුමාරවරු දෙන්න අතර නෙවෙයි දෙල්ලම තියෙන්නේ. සෙල්ලමනේ අන්තිම තීන්දුව තියෙන කුමාරිකාටද කඩුව දෙන්නේ. අනේ මාස්සයද්ද දිනනවා. අර සූසට වර්ණේ සරදිච්ච සම්පූර්ණ කුමාරයාගේ බෙල්ල යනවා චක්කාර. ඒ අපි ෆයිට් කරාට පිරිමි අමනයි. තීන්දුව තියෙන ගෑණියක් අතේ. උඹලා කොච්චර නැතුවත් අන්තිමට කොයි සෙල්ලම ගියත් කඩුව කාටද දෙන්නේ කොපුව කාටද දෙන්නේ කියන එක මනෝ කුමාරිය අතේ තියෙන්නේ. සුකුමාරයි හැබැයි එච්චරයි බුදුහාමුදුරු දැනගත්තේ එච්චරයි. ඒ නිසා බුදුජනතේ මොලේ එක පැත්තක් අපාවිච්චි කරේ නැහැ. ඒ කියන්නේ මොලේ හදලා තියෙන්නේ කුණු හරපයකට. හැබැයි උත්තරයක් තියෙනවා පළු දෙකක් තියෙනවා. දෙක දෙපැත්තනේ. ඇමරිකාව මොකද කරන්නේ? ශීක් මුස්ලිම්, ෂියා මුස්ලිම් දෙන ඝටන එක විතරනේ. උන් බෙදන්න යන්නේ නේ. උන් බෙදුම තියෙන තැනේ පොඩ්ඩක් දාලා පොඩි උන්ට පොඩි කවුද ටිකක් දීපාව. උම්මනේ ගහන්න යන්නේ තේ උන්ට. මට ඉස්සර පෙන්වන්න බෑ ඔය ඇමරිකන් පොලිටික්. දැන් හරි ආසයි. මේක ගන්න හැටි වැඩි. ඒ කවුරක්වත් අපි යන්නේ දෙකට බෙදලා තියෙන හැටි බලාගෙන ඉන්නවා මෙහෙම. මම පේනවා දැන් මෙතනින් තමයි බෙදලා තියෙන දෙපැත්ත වෙන්නේ අඩු පැත්ත අල්ලන්නේ. ඊන මානේ තියෙන පැත්ත. ඊට කතාවල කියනවා ඕගොල්ලෝ කරන සත්ම සාධාරණයි. බහන දෙන්නේ නැහැ. අපි චප්ප කරනවානේ ඕගොල්ලෝ අපි නම් කවදාවත් නෑ අපි පූර්ණ සාධාරණේ කරලා තියෙන්නේ. මොකද කියන්නේ? මේ අපිට පෙට්‍රෝල් නෑනේ අපිට ආයුධ නෑනේ. බඩු දෙන්නා. ගන්නවද? පිස්සු ගදාන දෙන්න දෙන්නම් කියලා අන්තිර බලනකොට මෙන්න මහා ජාති විනාශයි සුළු ජාති උරේට ඇමරිකාව ගිහින් ටක් ගාලා සාක්කුව දාගත්තා. ස්පිට් ඇන් රූල් මේ තමයි විඥානයේ ස්වરૂපය. විඥානේ හැම වෙලාවෙම මම සහ මම නොවේ කියන දෙක බෙදලා සුළු ජාති මම යන්නේ මමයට පොර දානවා. නෝක ජය ගන්න පුළුවන් සබාධාත්ම වුණාට ජය ගන්න පුළුවන් බය වෙන්න එපයි කියලා අර විඥානේ මම සහ මම නොවේ කියන දෙක බෙදලා මමයට ඉතින් අපිට කියන්න බෑ විඥානේ කාට ලනුව දුන්නත් දෙන්නේ ලනුව. මුලින් වැඩ කෙරුවා නම් කක්කා. ඒකට දෙන වචනේ තමයි සබ්බේ සංඛාරා දුක්ඛා. සංස්කාර කියලා කියන්නේ මුලින් කරන වැඩ. හිතමතා කරන වැඩ. චේතනාවෙන් කරන සබ්බේ සංඛාරා දුක්ඛා. ඉතින් අර ඔක්කොම කිව්වත් හරියෝ සබ්බේ සංඛාරා දුක්ඛා කියනකොට තද්ද වෙනවා මේ බුදුහාමුදුරුත් මේ පැත්තේ කියලා. ඉතින් මම නෙවෙයිනේ කියලා දෙන්න බුදුහාමුදුරුවෝ දෙන දේ. හිතාමතා කෙරුවා නම් කක්කා. Each will is evil. Each will is ill will. මොකන්ද දෙනික හිටපන්. අබ්බවවතා කරන. ඉන්න බෑ. මොනවාරි උඩ දානවා, ගොජ දානවා. නලියනවා. ඉතින් බ්‍රේක් dance දානවා, වට්ටක නටුන් නටනවා, උඩරට නටුන් නටනවා. මරොහෙලා තැගි දෙනවා. අම්මෝ විස්මිතයි කියනවා. නිකන් ඉන්න කියපන් බෑ. එක විනාඩියක් ඉන්න බෑ. එතකොට මොලේ ක්‍රියාකාරකම් නතර කරනවා. මොලේ ක්‍රියාකාරකම් නතර වෙනකොට වම සහ දකුණ අතර සුපර් කන්ඩක්ටිව් කනෙක්ෂන් එකක් එනවා. එකක් කරපු ගමන් එයා අනිත් එක ڇප්ප ගන්නවා. මෙයා වැඩි වෙනකොට මෙයා ڇප්ප කරනවා. දෙක ක්‍රියාකාරකම් අඩු වෙන්න අඩු වෙන්න දෙක අතර එන ඒ කෝපස් කොලොසම් එක තියෙනවනේ ස්නායු දෙක සම්බන්ධ කරන එක එදාට සරුවච්චයි. ඒතකොට දෙකම සමබරයි. එකිනෙකා ڇප්ප කරන්න. ඇතුළත ڇප්ප කිරීමක් නැහැ. සරුවච්චයි. ඒ නිසා යමක් නොකර ඒ දිස බලන්න පුළුවන් නම් යුනිවර්සල් නොලෙජ් කොස්මික් නොලෙජ් සරුවඥයි මොකක් හරි දාපු ගමන් අර දන්න නොලෙන් අනිත් ඔක්කොම විනාශ කරනවා ඒක මේ ඒක කියන්නේ මේ ඩොමිනියරින් කියලා එකෙක් නැගිටින්නේ අනිත් ඔක්කොම ڇප්ප කරනවා ඒ ඒ ඒ ඒක මේ කවදාකවත් හිතන්න එපා මේ ලෝකේ මේ ඒ වගේ සමාජවාදී තියෙන අධිරාජ්‍යවාදී විතරයි ඒක දැනගෙන එකෙකුටවත් නැගිටින්න දෙන්නේ නැතුව සියල්ලටම එහෙම සංසිද්ධ වෙවුවොත් ඒ සරුවඥයි. අපේ සරුවඥතාවයට යන්න බැරි කම නැහැ අපි පවත් ගන්න දන්නේ නැහැ. ගියාට ඊගා චිත්තක්ෂණේ මොකක් හරි එකට ඡන්ද දෙන නිසා ඒක දිගට පවත්වාගෙන යන්න මොලේ වැඩ කරන්නේ නැති වෙලාවක අපි කෙලින්ම විශ්වගත වෙනවා. බුදුහාමර කදාකත් ඒ මොලේ පැත්තක් ගත්තේ නැහැ නිසා චන් බ්‍රහ්මෙදත් කතා කරලා කියනවා. ඒ වම් මොලේ දකුණු මොලේ උඩු මොලේ යට මොලේ කියන කමු කුණු හරපයක් ඕක මොකක්වත් මම පිළිගන්නේ නැහැ. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ හිටපු මිනිස්සෙක්ගේ බලනට මොලයක් තිබිලා නැහැ. ග්‍රේ මැටර් එක විතරයි තිබිලා තියෙන්නේ. රිසර්ච් පේපර් ගැන කතා කරලා කිව්වා මේගොල්ලෝ මේ ඇවිල්ලි වල අපිට බුද්ධ ආගමට උගන්වන්න හදනවා මේ නියුරෝ සයන්ස් එකත් එක්ක බලනකොට වම් මොලේ දකුණු මොලේ කියලා මාත් ඇහුවා ඒ ප්‍රශ්නේ මේකෙදි. ඒක මෙන්න ඕන කෙනෙකුට ආටිකල් එකක් පෙන්නනවා මේ වෙනසට මොලයක් තිබිලා නැහැ. මිනිහා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඉඳලා තියෙන්නේ. මොලේ කොහෙද හිතක් තියෙන්නේ? හිත කොහෙද මොලේ කොහෙද කියලා. නිසා මේ උත්තර දෙන්නෙත් මොලෙන් ප්‍රශ්න අහන්නෙත් මොලෙන් තකතිරුයි මොඩයි අමනයි ඒ බව දන්නවනේ අපි අපි දන්නවා අපි මොඩයි අපි යමනයි ප්‍රශ්නයක් නෑ අපි මේ කාටවත් හිංසා කරන්න හදනව නෑ අපි අපේ යමනකම ප්‍රමාණ කරගන්න හදන්නේ ඒකට කරන්න තියෙන එකම දේ ශික්ෂණය කරන්න කායව ශික්ෂණය කරන්න වචන ශික්ෂණය හිත ශික්ෂණය මොනවාවත් නැති ඒ නිසා නිින්ද කියලා කියන්නේ හොඳම අවස්ථාවක් නිින්දක් නොතිබුණොත් දවස් 3ක් මිනිසෙකුට පිස්සු හැදෙනවා. නිින්දේම නිෂ්කාශන ඔක්කොම සිද්ධ වෙන්නේ මොනවත් නැහැ. ඒ වුණත් මොලේ අවදියයි නිින්දයි කියලා වෙනසක් නැතුළු. ඒක දිගටම නිෂ්කාශන යනවා. නිින්ද නැතුව ඉන්න බෑ. මිනිසෙකුට ඉන්න බෑ. ඒකට ඉන්සොම්නියා කියලා භයානක ලෙඩක්. ඔය මොලේ ඔපරේෂන් කරපුවාම දෙනවා බේතක් මාස 3කට නිින්දයක් නැති වෙනවා. ඉතින් වෙත්තුනි මහත්තයා කියනවා සාංශ මුළු ලෝකෙම එච්චර වදයක් නැහැ. දවලුත් එකයි රැයත් එකයි අවදී. ඉතින් මහ විශාල බයක් විශාල දුකක්. නිසා නිින්ද යනවායි කියලා කියන්නේ භාවනාදීව නිින්දට යනවා වගේ කියලා එකක් වෙන්නේ. ඒ කෙලෙස් අඩු වෙනකොට තමයි ඒක වෙන්නේ. ඉතින් උඟ දෙනෙක් නිින්ද කියලා කියන්නේ නිින්දක් නෙවෙයි. ක්‍රියාකාරකම් අඩු වෙනවා. හැබැයි අවදිය වැඩි වෙනවා. අව මේ මේ සර්විලියන්ස් වැඩි වෙනවා. ඩිලිජන්ස් වැඩි වෙනවා. විජිලන්ස් වැඩි වෙනවා. ඉතින් යාට හිතනවා මොකද වෙලා. තවත් දෙක තුනම අය ඊමේල් ලෙවන්න මට රෑ 11ට 12ට. සංසමේ තුන්වෙනි දවස අයියෙත් නෑ, පෙරේදත් නෑ, අදත් නෑ. දැන් නම් මේ වෙලාව පස්සේ බුදි ඇති වෙනවන සංස මොනවා හරි මේකට කියන්න කියලා මම කියන තව දවස් දෙකක් තුනක් ඕකම යනවා ඊට පස්සේ බබා හම්බ වෙනවා ඊට පස්සේ ඉවරයි අර හම්බ වෙන්න කිට්ටු වෙච්චාම ටිකක් තටමන ගතියක් හිතෙනවා ඉතින් වෙන කෙනෙකුට තටමන්න බෑනේ ඒ වෙනුවට තම්බි තටමවට හරියන්නේ ආච්චිට ළම හම්බ වෙනවා තම්බිට අමාරුයි ඉතින් මොනව කරන්නේ ආච්චිට තමයි ළම හම්බ වෙන කොහොම කරන්නේ මොකද කියන්නේ ඔට්ටුයිද අපි නෑ ඊතාවතා ചാති ගාථා සජ්ජායනා කරලා ටිම කරන්නයි බලාපොරොත්තු